අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගණ්ඩායි බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං ආඋසෝ කීනාථවස්ස බිකුණෝ විවේක නින්නං හෝති විවේකපෝණං විවේකපබ්භාරං විවේකට්ටං විවේකාබිරතං වියන්ති භූතං සබ්බසෝ වාසවට්ඨානීහි ධම්මේයිති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියුරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි තවත් ශීනාශ්‍රයන් වහන්සේ නමකට අයිති අයිති වෙන්නේ ක්ෂීනාශ්‍රව බලයක් අපි ඒ පාරේ යන කෙනෙක් වශයෙන් ආසාවෙන් ඉගෙන ගන්න හදන. අපි ඉගෙන ගත්තා ඒ ක්ෂීනාශ්‍රවයන් වහන්සේ නමක් වෙනකොට සංස්කාර ධර්මයන් විසයෙහි ඒකේ අනිත්‍යත්වයේ දැකලා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්ච කියලා ඒකේ වෙන්වීමට දඟලන උත්සාහයක් අපේ යෝග ජීවිතයේ තියෙනවා. ඒකේ යහපැත්තට ගිය කෙනෙක් තමයි ක්ෂීණාශ්‍රයන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේට බලයෙන් ශක්තියක් තියෙනවා බලයක් තියෙනවා කියන්නේ මම මීට පස්සේ තව දුරටත් ආයේ මේ සංස්කාර ධර්ම අතර අඳාපවතිලක් නෑ. ඒවා දිරච්ච දේවල්, ඒවා අනිත්‍ය දේවල්, ඒවා අන ගැළපෙන්නේ නැති දේවල් කියලා බලයෙන් යුක්තෝ කියන්න පුළුවන්. ඒ වාගේම ඊයේ අපි ඉගෙන ගත්තා අංගාරකාසූපමා කාමා මේ කාමය ලෝකයා මෙච්චර මේ බඩ බැඳගෙන කරන කාමය හත් දවසක් තැම්පිච්ච හත් දවසක් පිච්චිච්ච ගිනි ගොඩක ඉතුරු වෙච්ච අඟුරු ගොඩක් වගේ ඒක ගිය කෙනා විනාශ වෙනවා මිසක් අඟුරු ගොඩ විනාශ වෙන්නේ නැහැ අඟුරු ගොඩ මෙයාව දවල තවල විනාශ කරනවා ඉතින් ඒක සීනාසයන් වහන්සේ නමක් හොඳටම දන්න නිසා තවදුරටත් වැරදිලාවත් පයලෙසලාවත් කාමයට යන්නේ කාමයට ආවඩන්නේ නැහැ ඒ දෙක ඉගෙන ගත්තට පස්සේ අද චීනාශ්‍ර බල්ලවලින් හතෙන් ඊගාවෙක වශයෙන් සරුවච්ච සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපිට පෙන්වන්නේ සරුවච්ච ධර්මයේ ගැබ්බෙලා තියෙන පුණජ ප්‍රංආවසෝ කීනාසවස බික්කුණෝ විවේක නින්නම් හෝති චීනාශ්‍රයන් වහන්සේ ළඟ තියෙන බලයක් එහෙම නැත්නම් අතනාරින ගතියක් එහෙම නැත්නම් නයිසાર્ගික ගතියක් තමයි නිතරම විවේකයට බර වෙලා ගත කරනවා. විවේකයට නතු වෙලා ගත කරනවා. විවේක නින්නම් ඕදි විවේක පෝනම් විවේක පබ්බහාරං. විවේකයට බර වෙච්ච විවේකයට නතු වෙච්ච විවේකට්ටං විවේකාභිරතං. මේ විවේකයට ස්ථානයක් එහෙම නැත්නම් විවේකයේ රතියක් කැමැත්තක් ඇති වෙනවා. යන්ති හෝති සබ්බේසු ආසවට්ටානේසු ධම්මේසු ආසවට්ටහනීය ධර්ම වලින් වෙන් වෙලා ව්‍යන්තිේම නැත්නම් ඒව අභාවයටපත් කරලා. ඉතින් ඒක නිසා අපි මේ ගත කරන ජීවිතේ අපි ඒ කීනාසයන් වහන්සේ නමක් එක්ක සංසන්දනය කරනකොට කොච්චරක් විවේකයට කැමැති අකමැතිද? එහෙම නැත්නම් පු탁ජනේ කඳ පු탁ජනේක එක්ක බලනකොට ඒගොල්ලෝ ගණ්‍යා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳලා ගත කරන්න ඒක ලুকু ජාග්‍රහණයක් කරගෙන ආඩම්බර පාද්දී අපි ඒ පෘථග්ජන භූමිය සහ චීනාශ්‍රෝ භූමිය අතරමැද ඉන්න යෝගාවචරයන් වශයෙන් දවසක් ගත්තොත් පැයක් ගත්තොත් සුමානයක් ගත්තොත් මාසයක් ගත්තොත් අවුරුද්දක් ගත්තොත් ජීවිතයක් ගත්තොත් කොච්චරක් විවේකෙදී ඉන්නද කියලා විවේකයට බර විවේකයේ හොයන සුළු ගතියක් තියෙනවා විවේක පෝණං විවේක පබ්භාරං විවේකෙට නතු වෙච්ච ගතියක් විවේකට්ඨං විවේක ස්ථාන හොයන ගතියක් තියෙනවා විවේකාභිරතං විවේක ඇති උත්තුල කැමති වෙනවා විවේක ස්ථාන කැමති වෙනවා අපිත් පුළුවන් තරම් මේ පැත්තට නතු වෙලා ගත කරනවා ව්‍යන්ති හෝති සබ්බේ සබ්බේහි ආසවට්ටාණියෙහි ධම්මෙහි එතකොට මේ කාම ලෝකේ ගත කරනකොට අපි ඒකේ අභිමතාර්ථ තියාගෙන ඉන්නෝනේ හැම වෙලාවෙම අපේ මුළු ජීවිතේම ගමන් කරන්නේ අසවල් තැනට යන්න කියලා එල්ලයක් අභිමතාර්ථයක් එහෙම නැත්නම් හරයක් තියාගෙන යන්නේ. මෙන්න මේ අපි තියාගන්න ඉස්සරහින් තියාගන්න ළඟා වෙන්න තියාගෙන ඉන්න මේ අභිමතාර්ථ කියලා බලනකොට ඒවා ගොඩාක් ආසවට්ටානීය ධම් ආස්සෝ වඩන දේවල්. ඒකට ළඟා වීම සඳහාත් කරන්නේ ආශ්‍රව ළඟා වුණාට පස්සෙත් වැඩෙන්නේ ආශ්‍රව. ඒක නිසා එවැනි දෙයක් ඉදිරියෙන් තියාගෙන අපි කොච්චර නිර්මාණශීලී වුණත් අපි කොච්චර තීක්ෂණ බුද්ධිමත් වුණත් ඒක ළඟා වුණත් පරාදයි ළඟා වෙන්න දඟලන හොරක් පරාදයි. අන්න එහෙම මිනිස්සු විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් සංසාර බයෙන් බය වෙලා සංසාර බය දැනිලා සංසාරයෙන් කටේ ගැලවීමට කටයුතු කරන කට්ටිය ඒ නොදැනුවත්කම නිසා ඉදිරින් තියාගන්න ආසවට්ටහනිය ධර්ම වර්ගයක් ਸਰවචනාංශි වෙන් කළ අඳුන්ලා දීලා තියෙනවා. ඒවා දැන් අද කාලේ තියෙන බුද්ධ ධර්ම අල්ලලා තියෙන හතර තමයි. හැබැයි බුදුහාමුදුරුවෝ කියලා තමයි මේක ඇල්ලුවොත් විනාසයි දිනුවත් පරාදයි වැරදුනොත් පරාදයි. අන්නේ ආසවට්ටහනිය ධර්ම වලින් ව්‍යන්ති භූතංගේ සම්පූර්ණයෙන්ම අයින් කරන කටයුතු කරන අපි මේ භ්‍රමචර්ය රකින්න අපේ මහානකම රකින්න අපේ යෝගාවචරකම රකින්න. ඉතින් අපි මේ ආසවට්ටහනිය ධර්ම අපි ඉගෙන ගන්න ඕනේ. අපේ ඉස්සරහා ජීවිතේ නැත්නම් අපි මේ මෙහෙවන ජීවිතයේ යෙදී ගත කරන ජීවිතේ මේ ආසවට්ටහනි ධර්මයක් ඉස්සරහා තියාගෙන අපි යන්න හදන්නේ. එහෙම නැත්නම් ඒකට අනියමාර්ථයෙන් සම්බන්ධ වෙන වැඩක්ද? කොච්චර දුරට අපි මේ ආසවට්ටහනිය ධර්ම වල තියෙන භයානකම දැකලා තියෙනවද කියලා. ඉතින් ඒක චීනාශ්‍රව වෙනකොට තමයි අංග සම්පූර්ණ වෙන්නේ. ඒකෙන් අපිට එක නිදර්ශනක් වෙනවා. මේ පැත්තේ පෘථජ්ජනය වැඩිම ආසවට්ටහනිය ධර්ම වඩන. ඒකට ප්‍රාර්ථනා කරනවා පින් කරලා ඊගාවත් මේ විදිහට වැඩි ලබන්න බලාපොරොත්තු වෙනවා, දියුණු වෙලා මීට වැඩි ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක මේ ඌරෙක් අසුචි වලට කැමති වෙනවා වගේ කියලා බුදුජානනාංශිකේ පෙන්ව පෙන්වන විදිහට. ඉතින් ඒක නිසා අපි ඒක කොච්චර දුරට තේරුම් ගන්න තියෙනවද කියන එක. ඒක තේරුම් ගන්නකොට අපිට සමාජ ජීවිතයකුත් අවශ්‍යයි. පෞද්ගලික ජීවිතයකුත් අවශ්‍යයි. පෞද්ගලික ජීවිතය අපි විවේකයේ හොයනවා කියලා හිතමු. ඒතර සමාජ ජීවිතයක් අපිට තියෙනවා අපි භික්ෂුවක් වෙච්චාම කොහොමදත් සමාජශීලී ජීවිතයක් ගත කරන්න වෙන්නේ. ගත කරන්න වෙනවා සෑහෙන දුරට. අන්න ඒකදී අපි කොච්චරක් විවේකයේ හොයනවද නැත්නම් අපි මේ ගත කරන ජීවිතේ මේ ආසවට්ටහනීය ධර්මයකටද දෙවිදික් කරගෙන යන්නේ. ඉතී ආසවට්ටහනීය ධර්ම විස්තර වෙන්නේ <clears throat> මම හිතනවා පැහැදිලිවම අංගුත්තර නිකායේ චතුක්ක නිපාත මේක ඇති. නැත්නම් ඉස්ලාමට ඇහ ගැහුනේ විනය අටුවාවේ ඒ සමන්තපාසාධිකාවේ සඳහන් කරලා තියෙනවා භික්ෂුවක් ඊටාම කැමැති වුණාට මේ දේවල් ලැබෙන්න ලැබෙන්න භික්ෂුවගේ ආශ්‍රව වැඩෙනවා. අනුසය වැඩෙනවා. මේ සියුම් ධර්ම සියුම් කෙලෙස් වර්ගයක් වැඩෙනවා. ඊට පස්සේ යාව ඒක විසින්ම විනාශ කරනවා. ඒක හරියට ගහක වැඩෙන කොහොල්ල ගහක් වගේ අපි කියන්නේ පිලල් පිලිල පිලිල ගස් වැඩෙනවයි කියලා කියන්නේ. ගස්වල හැදෙන පිලල් තියෙන්නේ. ඒ ගහ ඒක බොහොම හිමීට අන්තං හේතු වෙලා වැස වෙලාවට ඒකේ වටේ තියෙන සෙවල ටික ඔක්කොම පොඩි ලොකු වෙලා අත් හේතු වෙලා හිමීට ඇතුලට දානවා පුංචි මූලයක්. දාලා ඒක ඒ ගහේ අත්තට ආහාර සපේන තැන සහ පෝෂණ ද්‍රව්‍ය සපේන නල මාර්ගයට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ගහෙන් එන ඔක්කොම පෝෂණ ඒ වගේම ගහ හදලා පල්ලෙහාට ගෙනියන ආහාර පිෂ්ඨ ද්‍රව්‍ය ඔක්කොම උරා ගන්නවා. ඒකල්ලලයට හොඳට අවුව ලැබෙනවා. ගහ උඩට වෙලා ඉන්නවා ගහේ තමයි හිටින්නේ හැබැයි ගහට පිළිලයක් වෙනවා අන්න වගේ පිළිල වෙන ධර්ම මාළුවා වැල කියලා බුදුජනසේක සඳහන් කරලා තියෙන්නේ ඒකේ උපමා කතාවේ තියෙන්නේ යම්කිසි විශාල ගහක රුක්ෂ දෙවතාවෙක් ඉන්නවා නම් ඉන්ටපු ගමන් ඒ රුක්ෂ දෙවතාව දකින්නලු කොල්ල වැලකින් කාලා ආපු කුරුල්ලෙක් හොටේ ගෑවිලා තියෙන ඇටයක් ඒ තමන් ඉන්න ගහේ අත්තේ මදිනවා මදිනකොට ඕක යන්තම් අර හොටේ තියෙන එක අත් ඇලෙනවා. ඉතින් මේ దేవතාවෝ හිතනවලු ඕක වේලිලා වැටෙයි. ඕක ගණන් ගන්න දෙයක් නැහැ කියලා ඒක දිහා බලනවා. අනේ නැල්ලු ටික වෙලාවක් ඇහැලා වැස ගියාට පස්සේ ඒක අර හොඳට සෙවල ටික ඇවිල්ලා සම්පූර්ණ ගහට මේක අල්ලලා හිටිනවලු. අල්ලලා හිටිනකොටත් దేవතාවෝ දන්නවලු මේක හරි භයානකයි. ඉතින් මේක පොඩි දෙයක් නේ කමක් නැහැ කියනෝනේ පුංචි මුලක් ඇතුළට යනවා. ගියාට පස්සේ එතනින් එහාට තියෙන ඇදලා යන ඔක්කොම වතුරයි ඔක්කොම පොළොව රසයි අර පිළිලි උරා ගන්න. ඒලා ගහ හදලා ගේන ආහාර පල්ලෙහාට යන්න දෙන්නේ එයා ඒ දෙක අල්ල ගන්න. අමුද්‍රව්‍යයක් ගන්නවා නිෂ්පාදනය කරලා දාන්න. ඒකට මේ රුක්ෂ දේවතාව හිතනවලු කමන්න ඇති වැඩිම වුණොත් ඔය පිළිලෙන් එහා පැත්තේ ඇත්ත විතරනේ වැටෙන්නේ. දැන් ඉති කරන්න දෙන්නේ. ඉතින් ඕක ඔන්න වෙච්චාවයි ඉතුරු වැඩි වැඩි හරි ඉතුරු හරියන්නේ කියලා කරබන ඉන්නවලු. උනේ ටික කාලයක් ගියාම එහා පැත්තක දිරලා වැටෙනවලු. වැටෙනුට පස්සේ මුල දැන් ගහද ගියා ඇතුලට යනවා. ගිහිල්ලා මහා කන්දට ගහනවා. මහා කන්දට ගැහුවට පස්සේ ඒ මහා කන්දෙන් ඊට උඩ කොටස් සියල්ලම මැල වෙනවා. මෙයා ඔක්කොම පෝෂණය උරා ගන්නවා, මල් පිපෙනවා, gediy හැදෙනවා, කුරුල්ලෝ කනවා, කුරුල්ලෝ ගිහලා පලාතිමත් ගන්නවා, අනික් ගස්වලත් ගන්නවා, මේ ගහෙත් අනික් අතුල ගන්නවා. ඉතින් එතකොට දේවතාවා හිතනවා දැන් ඔයෙන් උඩ කොටසනේ දැන් මැරෙන්නේ. ඔන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ කියලා හිත හදාගෙන ඉන්න. ඊට පස්සේ උඩ කොටට මැරලා පස්සේ පල්ලෙහාට යනවා. ගියාට පස්සේ මුළු ගහම විනාශ කරනවා. අන්නේ වගේ මේ මාළුවා වැලක් වගේ තමයි මේ ආධ්‍යාත්මික ජීවිතයකට මේ ආසවට්ටහනිය ධර්ම. ඒක කවුරුත් ප්‍රිය කරන දේවල්. ආසවට්ටහනිය දැම එනකොට මේ යක්ෂ මූණක් බැඳගත්ත කළු පාට ගතියක් පේන්නේ බොහොම ප්‍රිය ගතියක් තියෙන. නමුත් ඇසුරු කරනකොට ඒක රිංගගත්තට පස්සේ ඔටුව ගෙට ගියා වගේ පුදුමාකාර විනාශයක් කරන අර රුක්ෂ දේවතාවට වෙන වැඩි වෙනවා. මුදි මේ ආසවට්ටහනේ ධර්ම කියලා කියන්නේ බහුශෘත භාවි. බහුශෘත භාවය වැඩෙන්න වැඩෙන්න යා විනාශ වෙනවා. ඒ නිසා බෞසුත භාවයේ වැඩිවීම කෙනෙක් මාන්නාධික වෙන්න හේතු වෙනවා. සක්කාය දිට්ඨිය වැඩි වෙන්න හේතු වෙනවා. තෘෂ්ණා කරන්න හේතු වෙනවා. ඒ වගේම Tamanට ලාභ සත්කාර වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ආසවට්ටහනි ධර්මයක් වෙනවා. එයා ඊට පස්සේ මසුරු වෙන්න පටන් ගන්නවා. සමාකාරව බෙදෙන්නේ මේක මගේම දක්ෂකම නිසා මටම ලැබෙන දේ කියලා මේ බහුසුත භාවයේ මේ වගේම ලාභ සත්කාර. ඒ වගේම Tamanට ශිෂ්‍යෝ ගාන වැඩි වෙනකොට පරිස සම්පatti වැඩි වෙනකොට ඕනම කෙනෙක් හිතනවා ආයෙ බය වෙන්න දෙයක් නැහැ. මේ තීතිය මාව බලාගන්න. ඒ නිසා මම කොච්චර ඕලමල වුණා ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ වගේම Tamanට පැවිද්දෙන් වස් ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න. චිර රාත්‍රඥ වෙන්න වෙන්න ආධවට්ටහණීය ධර්මයක් වෙනවා. ඉතින් මේ හතර දිහා බැලුවොත් පැවිදි ජීවිතේ ගිහියත් ඒකට සමාකාරව හිතා ගන්න මොකද්ද මේකෙන් කියන්නේ කියලා. Tamanට මේ බෞසුදු භාවයේ වැඩෙන්න වැඩෙන්න ලාභ සත්කාර වැඩෙන්න වැඩෙන්න තමන්ගේ පැවිදි ජීවිතේ වස් ගන්න වැඩෙන්න වැඩෙන්න අනුගාමිකෝ ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න ආදවට්ටාණීය ධර්ම බාටපත් වෙනවා මේවට සිංහලෙන් කියන්නේ මෙට්ටහි වෙනවයි කිය. මෙට්ටහි වෙනවයි කියලා කියන්නේ ලිඳක් ගොඩක්කල් වතුර ගන්න නැතුව හිටියහම ඒ ලිඳේ වතුර මෙට්ටහි වෙන පාවිච්චි කරගන්න බැරි වෙනවා. ලිඳ නිතර වතුර පාවිච්චි කරනවා අස් කරනවා නම් තමයි ලිඳක් වැඩ ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ වගේ මෙට්ටහි වෙනවා පොල්ලිලි වලවල් මෙට්ටහි වෙනවයි කියලා කියනවා ඊට පස්සේ ඒක පාවිච්චි කරගන්න බැරි වෙනවා. ඉතින් අපේ ශාසනයට අද වෙලා තියෙන ප්‍රධානම හතුරුකම උතන තියෙනවා. සර්වඥාන්ති වැඩ ඉන්න කාලෙම මාරයා මේ බණ භාවනා කරන ස්වාමීන් වහන්සේලාට නපුරු ශබ්ද ඇති කරලා, බය ඇති කරලා, ගඳ ඇති කරලා එළෝපු ස්වභාවය මං හිතන්නේ කර්ණිමිත්‍ර සූත්‍ර අටුවාව කියපු කට්ටිය දන්නවා ඇති. ඊට පස්සේ ගිහිල්ලා සර්වචනාංශයට කිව්වා ස්වාමීන් ඉන්නම දෙන්නේ නැහැ මේක එක එක සද්ද ඇති කරනවා එක එක ගඳ ඇති කරනවා নানা ආකාර දේවල් කරනවා අපිට බෑ. ඊට සර්වචන්සිකෝ එතනටම ගිහිල්ලා ඒකම ඉවරකරන ඒ දෙයයන්ට මෛත්‍රී කරලා යන්න ගැලේ ඇතුළට. ගිහිල්ලා ලෑස්තිලා ඉන්න. මේ ගැලේ ජීවත් වෙනකොට බෙරේද ගඳ එනවා. බය වෙනවා. අමුතු සද්ද ඇහෙනවා. ඒ මෛත්‍රී කරලා ගියාට පස්සේ හරි ගියා. ඊට පස්සේ මාර්යා බැලුවලු බය කරලා බැරි නම් ලාභ සත්කාර දීලා කරන්න. අද ඒක 100 100ක් හරි ගිලා තියෙනවා. පුදුමාකාර විදිහට අද ආගමික ස්ථාන පුදුම දියුණුවකටපත් වෙලා තියෙනවා. සංඝයාට පුදුම සැලකිල්ලක් තියෙනවා. මෙන්න මේ සැලකිල්ල ලැබනකොට ඒ ලාභ සත්කාරයේ බෞසුත භාවයේ ඒ වයස වැඩිකම ඒ පරිස සම්පත්තිය ආතව කපන්න පාවිච්චි වෙනවද? එහෙම නැත්නම් අර මාළුවා වැලක් වගේ එන සියලුම සාසනික සාරය විනාශ වෙනවද කිව්වොත් ඒ පුද්ගලයාට විතරක් නෙමෙයි ඒකෙන් හානියක් වෙන්නේ සාසනයටම හානියක් වෙනවා. ඉතින් මේක ගැන ඉච්චරම පශ්චාත්තාප වෙන්න එපා. කාට හරි අවශ්‍ය නම් මේක පිළිබඳව සම්පූර්ණ චිත්‍රය බලන්න කතෝලික සභාවේ ඉතිහාසය පොඩ්ඩක් කියවලා බලන්න. මොකද වෙලා තියෙන කියලා බටහිර ලෝකේ මේ කට්ටිය මුල බැස ගත්තට පස්සේ ඒකට ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න අර මූලික කතෝලික ධර්මයේ නෙවෙයි දැන් යන්නේ වෙන මොකක්දයක් යනවා. ආය මොකක්වත්ම නැහැ. කොහෙද යන්නේ කියලා ඒ රැල්ලට අහු වුණාට පස්සේ ගසාගෙන යන්න ගියාම කොහෙද යන්නේ කියලා හොයන්නත් බෑ. ඉතින් ලංකාව දිහා බැලුවත් දැන් මම අවුරුදු 40ක් විතර වගේ අපේ මේ ප්‍රසිද්ධ වෙන චරිත දිහා බලාන ඉන්නවා. එහෙම නැත්නම් අපිට නායකත්වය දෙන මේ ආධ්‍යාත්මික නායකයෝ දිහා බලාන ඉන්නවා. මොකද වෙන්නේ කියලා. මේ ආසවට්ටහණීය ධර්ම ඒ යත්තන් රැඳීමකුත් නැහැ. දාන දෙන සුපසදායකට තේරෙන්නෙත් නැහැ. ශිපසදායකත් ගොඩ ගහනවා ගිහිල්ලා. වාසියතට හොයියා කියලා. ඒ ලැබෙන කට්ටියත් ඒක පරිපාලනය කර ගන්න දන්නේ නැතුව චම්බට භවනා පැත්තකදීදී විවේකයේ පැත්තකදීදී බෞද්ධ භාවය වැඩෙන්න වැඩෙන්න ලාභ සත්කාර වැඩෙන්න වැඩෙන්න පරිස සම්පත්තිය වැඩෙන්න වැඩෙන්න වස්කාන වැඩෙන්න වැඩෙන්න විවේකයේ කරගන්න වෙලාවක් නැහැ. දිගටම වැඩ. විවේක නින්නම් විවේක පෝනම් විවේක පබ්බහරම් විවේකට්ටම් පලාතක නැහැ මේ වස්තු සම්භාර රකින්න එපායි ඒකල්ලේ වට බූදල් ලියන්න එපායි විහාර නින්ද කම්පනතේ යටදී කොයි ගෝලයටද දෙන්නේ කියලා හිතන්න එපායි දැන් විහාර විහාර වස්තු ආරාම ආරාම වස්තු පුදුමාකාර තෝගයක් තියෙනවා මම මේ කතා කරන්නේ අපේ මේ අපේ තේරවාදයට අයිති මේ සකල සිරින් පිළි ශ්‍රී ලංකාවේ වගේ විස්තරේ ඕනම රටක ඕනම ආගමක ඕක වෙලා තියෙනවා නමුත් සරුවත් යනසික පෙන්නලා තියෙනවා. දැන් අපි මේ සමාජ චිත්‍රය යන පුද්ගලිකව බලමු. ඒ මං කියුවා එක වார்த்தාවක් 70 report එක කියලා. ඒකේ කියනවා ඒ අන්‍යාගමිකෝ ලංකාව තායිලන්ත බුරුම රටවල් තුනට ගිහිල්ලා සමීක්ෂණයක් කරලා තියෙනවා තේරවාදේ විනාශ කරන්න ඕන නම් කොතරම්ටද ගහන්න ඕන කියලා. ඉතින් 635ක් මධ්‍යස්ථාන හම්බෙලා තියෙනවා ප්‍රධාන වශයෙන්ම මේ තේරවාදේ වැඩ කරන තැන. ගිහිල්ලා ඒගොල්ලෝ සම්පූර්ණ report එකක් බලලා තියෙනවා ඒක කොහොමද දුවන්නේ මොකද වෙන්නේ කියලා වෙලා දීලා තියෙන report එක කියවනකොට හරියට නිකන් බොක්ක කපලා බැලුවා වගේ. ඒක ලියලා තියෙනවා පුංචි හාමුදුරු ඉන්න තැනක ඒගොල්ලෝ එනවා. ඇවිල්ලා අන්‍ය ආගමිකෙක් ඇවිල්ලා පැවිදුණා වගේ සුද්ධ ඇවිල්ලා පැවිදි වෙච්චාම මේ සුදු හාමුදුරන්ට සාමාන්‍ය බුදු හාමුදුරන්ට පොඩ්ඩක් වැඩියෙන් සලකනනේ කවුරුත් වගේ. ඒක සාමාන්‍ය හැටි. මේ සුදු හැමට තියෙන සැලකිල්ල ඒක නිකන් අපි අපේ අත්තල මුත්තල කාලේ ඉඳලම ලංකාවේ තිබුච්ච කතියක්. ඉතින් ආවට පස්සේ මේ මිනිස්සයා අතපය දිගහැරලා පොඩ්ඩක් දානවා අර පින් කටේට නෙමෙයි කෙලින්ම හාමුදුරන්ගේ සාක්කුවට වැටෙන විදිහට දානවා ගානවා. දැන් මට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ ආම්දුරන්න කියනවලු අවසරයි ස්වාමීන් වහන්සේ මේ පොඩි ආම්දුරන්ට ඉංග්‍රීසි ටිකක් උගන්වන්න ඕනේ. ආ හොඳයි හොඳයි මහත්තයා කැමති විදිහට කරන්න දැන් මහත්තයා නේද මාට පැවිදිත් වෙලා. කරගෙන යන්නේ කියලා. ඉතින් ටික කාලයක් ගියාට පස්සේ කියනවලු මේ ඉංග්‍රීසි හොඳ මේක තියෙන්නේ බයිබලේ. ඒක තමයි නියම ඉංග්‍රීසි. ඒ නිසා අපි නිකන් ටෙක්ස්ට් බුක් එකක් විදිහට බයිබලේ අර උගන්වන ටික දවසක් ගියාට පස්සේ පොඩි ආම්දුරෝ ඉතින් බයිබල් ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ පොඩි ආම්දුරෙන් අහනවලු ඔබ වහන්සේ ඇයි පැවිදුනේ කියලා මම දන්නේ නැහැ මං අම්මයි තාත්තගෙනලා පැවිදි කෙරුවා මම දන්නේ නැහැ පැවිදුනේ කියලා. දැන් හරි ඔබ වහන්සේට තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේ මොනවද බලාගෙනද බලා පැවිදි වෙන්නේ? මොනවද මොනවද දුන්නොද සතුටු? මට පාට හතරම කාබන් කූරු තියෙන කාබන් පැන්සලක් හම්බුනොත් කාබන් පැනක් හම්බුනොත් මට ඇති. ඒතර මේ පැවිද්දගේ પરමාර්ථය පුංචි කාලේ પરමාර්ථය කියන්නේ මට පාට හතරම එක සැරේ මිරිකනකොට ගන්න පුළුවන් පෑනක් හම්බුනොත් හරියි. එහෙම නැත්නම් සාමාන්‍ය මැදවයිත ආමුදු කෙනෙක්වත් මට ඔර්ලෝසුව පුංචි එකක් දෙන්න හැබැයි රත්තරන්. පුංචි ඔර්ලෝසුව රත්තරන් එකක්. ඒ හම්බුනොත් නිවනට එහා. මෙන්න මේ විදිහට තොරතුරු හොයනකොට තියෙනවා මේකෙත් පදනමක් නැහැ. මේගොල්ලෝ තාතවට්ටහනිය ධර්ම වල දුවන්නේ. මෙන්න මේ ටික විහි කරා නම් මේ ටික ඔක්කොම ගන්න පුළුවන් කියලා. ඉතින් එතකොට දැන් යෝගාවචරක වැත්තේ බලන්න අපි මේ භාවනා කරන මේ වගේ ඉදිලා ගත කරන්නේ මොකක් එල්ල කරගෙනද කියලා. මොකක් ගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ලාභ සත්කාරද, බහුසුත භාවයේද, පැවිද්දේ තල තුනා චිර රාත්‍රඥ ගතියේද, පරිස සම්පත්තියද කියලා. මේ හතර ඒකාන්තෙම විවේකේ නැස. විවේක නින්නම්, විවේක පෝණම්, විවේක පබ්බහරම්, විවේකට්ටම් කිසිම දෙයක් මේ වෙයි දෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව බලනකොට කරපු සමීක්ෂණයක ලියලා තියෙනවා අපි බෞද්ධ භාවයේ සඳහා අවුරුදු 6 ඉඳලා 26 දක්වා විතර ජීවිතේ සුන්දරම වයස ගත කරනවා. ඒ සුන්දර වයස කවදාකවත් පිරිවෙන් අධ්‍යාපනයක් හම්බෙනවද? කවදාකවත් බයලජ්‍ය දෙක කියන එක කියලාවත් දෙනවද? මොනවදෝ සුද්දෙක් හදපු සිලබස් එකක් ගෙනල්ලා ඔළුවට වක් කරලා අවුරුදු 26 වෙනකොට ඒකගේ ඔළුව හතරස් වෙලා ඉවරයි. ඒකගේ නැත්තම් ඒකිගේ. ඊට පස්සේ ඌ සුද්දට කඹරනවා. සුද්ද දෙන ඩිග්‍රී එකක් දෙනවා නම් සුද්ද දෙන ස්කෝලර්ෂිප් එකක් දෙනවා නම් සුද්ද දෙන ඉස්කෝලේකට යන්න තියෙනවා නම් අනේ ඉඩම්කම් විකුණගෙන යනවා. ඊට පස්සේ අවුරුදු 25ක් විතර කඹරලා අවුරුදු 55 වෙනකොට කරත් එක වැඳගත්ත ගොණෙක් වගේ මැටි පාගපු ගොණෙක් වගේ ඕන්න කොලෙස්ටරෝල් කියන ඕන් දියවැඩියා කියන ඕන් ගිඩිනස් කියන අර හම්බ කරපු තීරම ඉවරයි. අපේ ජීවන පරණ ක්‍රම අපේ ජීවන සදාචාරය අපේ මේ අඳුරන ගස්සල් අඳුරන ගතිය අපේ තියෙන මේ දේශීය ඖෂධ දන්නකල මොකක් හරි ඒවා හරිම ලැජ්ජසහගතයි මේ අධ්‍යාපනයේ අදට අප වෙලා තියෙන දේ ඉතින් ඒ නිසා භාවනා කරන කෙනා කොහොමද ග්‍රන්ථ පරිබෝධේ තේරුම් ගන්න ඕනේ කොහොමද මේ ලාභ සත්කාර පරිබෝධේ තේරුම් ගන්න ඕනේ කොහොමද මේ චිරරාත්‍රඥ වීමෙන් එන පරිබෝධේ තේරුම් ගන්න ඕනේ කොහොමද මේ පරිසම්පත්තියෙන් එන පලිබෝධ තේරුම් ගන්න ඕනේ කියන එක කියලා දෙන්න ගියොත් හිතාවි මේ ලැබෙනවට ඊර්ෂ්‍යාවෙන් කරන කතාවක් කියලා. අපි ටිකක් මේ යමක් කමක් ඉගෙන ගන්න හදනකොට අපි යමක් කමක් කියක් කරේ අපිට හම්බ වෙනකොට අපිට පරිස සම්පatti වැඩිනකොට අපිට වස් වැඩි වෙනකොට ඕකට ඊර්ෂ්‍යාවෙන් කරන කතා. ඉතින් මට මං හිතන්නේ බණින් එකක් නෑ. මොකද මේ මම මේ කියන්නේ මහා ධාරිපුත්ත හාමුදුරුවෝ කියපේ ගන්නේ. ඕනේ නම් ඒක කියවලා බලන්න පුළුවන් නේ. විනයාටු ආවෙත් තියෙනවා අංගුත්තර චක්තුක නිපාත බලන ආසවට්ටන ධර්ම කියන්නේ මොනවද කියලා. ඉතින් දැන් මේ කරන ඔය කියන tikai අපි මේ ගත කරන දේ කියලා බලනකොට මේ විවේකයේ කියන මාතෘකාව අරගෙන ගත්තොත් අපිට තියෙනවා කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා කොට හුදේකලාව කියලා තව වචනිකුත් තියෙනවා. ඉතින් අපි මේ භාවනා නොකරනවයි කියලා වෙලාවක් ගන්න ඒක හරි අමාරුයි. මම කැමති නැහැ වචනේ පාවිච්චි කරනවාට. අපි භාවනා නොකරන වෙලාවක් යන සතියෙන් ඉන්නේ නැහැ. නැත්තම් අපි මේ භාවනා මධ්‍යස්ථානක නෙවෙයි. නැත්තම් භාවනා නොකරන ඔය හැම වෙලාවකම කරන්නේ ආතවට්ටානීය දෙයක් නේ. ඔය හැම වෙලාවකම කරන්නේ විවේකයට බාධාවක් නේ. මිච්ඡර ලස්සන විවේකයක් බුදුහාමුදුරුව අපිට ඉදිරිපත් කළා තියේදී අපි අපි විහිං විවේකේ නැති දේවල් ඉදිරිපත් කරන එක උඩින් තියන්නේ භාවනා කරන්න වෙලා නැහැ කියන. අර වැඩේ කරන්න තියෙන මේ වැඩේ කරන්න ඔය කියන හැම වැඩක්ම ආසවට්ටානේ හතරට වැටෙනවද කියන එක Taman ගැන බලන්න කවුරුත් ගැන නම් මේ උපමාණයෙන් බලන්න එපා. ඒක එතකොට මමත් වැරදි වැඩක් කරුවා වෙනවා. ඒකට මේ බණ අපිට සත්‍යමත් වෙන්න බැරි අපිට පරියන්කයක් කරගන්න බැරි අපිට සක්මනක් කරගන්න බැරි යම් වෙලාවක යම් හේතුවක් අපේ හිතට එනවයි කියලා හිතන්න. ඒන හැම හේතුවක්ම ආසවට්ටානියයි. ඒන හැම වෙලාවකම අපිට විවේකේ නැති වෙනවා. ඒන හැම වෙලාවකම හුදකලාව නැති වෙනවා. ඒ නිසා අපි හුදකලාව කියන එකට මුස්පේන්තුව කියලා කියන්නේ. අපේ හිතට යම් කිසි වෙලාවක විවේකයක් ආවනම් අපේ හිතට යම් කිසි වෙලාවක හුදකලාවක් ආන එක හරිම මුස්පේන්තුයි. හරිම කම්මැලි, හරිම ඒකාකාරී. ඒක නිසා කාරණාව කාරණාව යණ්ඩන් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ. ඉටි වන්දනා ගමනක් හරියනවා. මේක මේ උපයාගත යුතු එකක්. මේක විවේකනින්නම් විවේකපෝණං විවේකපබ්බහරං විවේකට්ඨං මේ විවේකයේ ලැබිය යුතුව තියේදී අපිට ලැබෙන විවේකයේ බයක්, තනිකමක්, කම්මැලිකමක්, නීරස ගතියක්, අසරණ ගතියක්, සැක මුසු ගතියක් බාටපත් වෙලා තියෙනවා. ඉතින් අපිට ඕන නම් ඒකට දොස් කියන්න පුළුවන් පරිසරය විසින් අපේ ඔළුවට දාපු දෙයක් කියලා. ඒ විතරක් නෙමෙයි ඒක අනික් කරන්න පුළුවන්. ඒ කියන ගතිය අයින් කරලා දෙන්න පුළුවන්. නමුත් බලන්න භාවනා කරන්නේ නැති මේ බණ අහන්නේ නැති මේ සාකච්ඡා කරන්නේ නැති චරිතයක් කරන බලන්න අසුතවත් පුත්‍ජජනේ ආර්යයන් වහන්සේ කවදාකවත් දැකන්නේ ආර්ය ධර්මය අහලා නැහැ ආර්ය ධර්මය හැසිරලා නැහැ. සත්පුරුෂයෙක් දැකන්නේ සත්පුරුෂ ධර්මය අහලා නැහැ සත්පුරුෂ ධර්මය හැසිරලා නැහැ. ඉතියා කියනවා මට භාවනා කරගන්න බෑනේ කරගන්න බෑ මොකද වෙලා නැහැ. ඒතර මොනවද කරන්නේ? ආසවට්ටහනිය දාන. ඒ නිසා මට හිතුණා මෙන්න මේ විදිය ගැළපෙල්ලක් කරන්න පැටලෙන්නත් ඉඩ තියෙනවා පැටලුණා කියලා මට ගානකුත් නැහැ. දැන් බුදුරජාන් වහන්සේ කිව්වනේ ආර්පත්‍ය සංස අපිට මතක් කරන්නේ ඊයේ මේ අංගාරකාසුපමා කාමා කියලා මේ ආර්යයන් වහන්සේ නමකට නැත්නම් චීනාශ්‍රයන් වහන්සේ නමකට මේ කාමය හත් දවසක් ගිනි බිඳපු වලක ඉතුරු වෙච්ච අඟුරු ගොඩ වගේ බලවත් පුරුෂයෝ දෙන්නෙක් එකට ඇදගෙන ගිහිල්ලා දැම්මොත් ඒ මනස විනාශ වෙනවා. ඒ නිසා ක්ෂීනාශ්‍රණාංශය කෙනෙක් දකින්නේ කාමියත් එක්ක ඍජු හෝ වක්‍රව ඇසුරු කෙරුවොත් මහ ගොරතර දුකකටපත් වෙනවා කියලා. කාමයේ ඉන්න එක්කනට භාවනාවත් අන්න ඒ වාගේ. දෙන්නෙක් ඇදගෙන ගිහිල්ලා දානවා වගේ තමයි පේන්නේ භාවනා නම් අරහා. වෙන ඕනේ පින්කමක් කරන්න කැමතියි. ඉතින් අපි ලොකු සාංශ කියපු කතාවක් ලොකු සාංශ අපි කියන්නේ ඥානාරාම සාංශේ මතක් කරන ඒ කාලේ සංඝයා වහන්සේලා මොන කර්මාන්තයක් කරුවත් හරියනවා. ඇස්සෙදකමක් කරන්න බෑන ඕන ගිහියකට වැඩිය හරියනවා. නස්තරතර කරන්න බෑන ඕන ගිහියකට වැඩිය හරියනවා. ඕන කර්ම හැබැයි මහානකම ඇර. මහානකම විතරක් කරන්න බෑ ඒක අංගාරකාසූපමා. ඒකට යනකොට කිනි වඟුරකට වලකට ඇදගෙන යනවා වගේ. දැන් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ රහතන් වහන්සේ නමකට ශීනාශ්‍රවෙන් වහන්සේ නමකට කාමයේ පේන්නේ අඟුරු වලක් වගේ. නමුත් කාමයේ ඉන්නේ ගන්න භාවනාව පේන්නේ අඟුරු වලක් වගේ. දෙන්නෙක් ඇදගෙන ගිහිල්ලා දාන්න හදනක අනේ ඕන දෙයක් කරන්න මට මේ භාවනාව නම් දෙන්න එපා. යා අපි අපි නෑදෑයෝ ටික පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ කට්ටියටම කිව්වොත් එහෙම මෙහෙම තැනක් කියලා මේ උඹලට පිස්සු ඔලුව නරක් වෙලා තියෙන්නේ. අපි මේ බලබල්ල කරාට කාලා ෂෝක් එකට බුදියා ගන්න උඹලට කණ්ඩත් නැහැ, නිින්ද යන්නෙත් නැහැ. මොන භාවනාවක්ද පිස්සුනේ. ඒගොල්ලන්ට පේන්නේ භාවනාව අංගාරකාසූපමා. අඟුරු වලකට ඇදගෙන යන්න වගේ. මේකේ අනිත් පැත්ත යනවා කාමය ඒගොල්ල මේ භාවනා නොකර ගත කරන සියල්ලම ආර්යනාංශ නමකට සීනාසන නාංශ නමකට පේනවා අඟුරු වලකට ඇදගෙන යනවා වගේ. මේ නිසා මේ පෙරලිය හිතන්න එක්කෙනෙක් තුල සිද්ධ වුණා නම් ඒ තරම්ම කාම භෝගීව ගත කරපු කෙනෙක් දැන් යෝගී වෙලා තියෙනවා භෝගී தත්වෙක ඉඳලා යෝගී தත්වෙට මාරු වුණාට පස්සේ හැරිලා බැලුවොත් මෙච්චර භෝගී ගත කරපු මම අද මේ යෝගී தත්වෙට ආවට පස්සේ මේ පරිවර්තනයේ බුදුරජාණන් වහන්සේ කොච්චරක් අපිට කරුණු කාරණා කියලා දීලා තියෙනවද ඒකම සාරිපුත්‍ර සංස්කෘතික අමතක නොවේ කියලා අමතක වෙයි කියලා මේ සංගීති සූත්‍රයට දාලා අපිට මේක කියලා දෙනවද කියලා බැලුවොත් මේක කළ හැක්කක්. අර භාවනාවට බය වෙලා භාවනාව අඟුරු වලක් වගේ සලකලා කටයුතු කරපු කෙනෙකුට භාවනාව නිසා භාවනා නොකරන හැම වෙලාවක අපි ඉන්නේ අඟුරු වලක ආසවට්ටහනිය ධර්මික ඒ නිසා අපිට පුළුවන් තරම් එයින් වෙන් වෙලා ඉන්න පුළුවන් කියන මේ වෙනස ඇතිවීමේදී කාමය හොඳයි භාවනාව හොඳ නෑ කියන පැත්තට આવත් අපි කියන අයෝනිසෝ මනසිකාරය කියන්නේ මනසිකාරය නොනොනොනට පාවිච්චි වෙලා. කොයි වෙලාවක හරි කාමයේ අඟුරුවලක් වගේ භාවනාවේ විවේකය හුදකලාව. එහෙම නැත්නම් ඒ ඇති වෙන කාමයට ඇති වෙන බය හුදකලාවට ඇති කැමැත්ත ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඉතින් මේ අයෝනිසෝ මනසිකාරය කියලා යෝනිසෝ මනසිකාරට යන්න කොච්චර වෙලා යනවද? සමහරලාට සතිපට්ඨාන වගේ සූත්‍ර වල සරුවචන්සේ පෙන්නනවා හරියට කහන්න වැටුණොත් අවුරුදු 7කින් මේක කරන්න පුළුවන් කියලා. එක්ක අනාගාමී වෙයි එක්ක රහත් වෙයි කියලා. හැබැයි බුදුරජාණන් දාන් කරන හොඳ චීනා හොඳ තීක්ෂණ බුද්ධියක් තියෙනවා අවුරුදු 5න් 6මුත් කරන්න පුළුවන් 5මුත් කරන්න පුළුවන් අන්තිමට කරන සුමානෙන් කරන්න පුළුවන්. එක සුමානකින් තේරුම් ගත්තොත් නුඹ හිතාමතා කටයුතු කරුවොත් කරන්නෙම කාමී. හිතාමතා කටයුතු කරන්නෙම ආසවට්ටානේ ධර්ම. නොහිතා ඉබේ සිදුවෙන දේ දිහා බලන්න හිටියොත් කාමභෝගියට නම් පේන්නේ ඒක මහා අඟුරු වලක් වාගේ තමයි. හැබැයි තේරෙනවා මේක තමයි හුදකලාවේ මේක තමයි විවේකයේ එලිපත්ත. යමක් නොකර වෙන දේ දිහා බලන්න. ඒක මේ ආධවට්ටානීය කෙනෙකුට පෙන්වන්න බෑ. ඒක නිකන් මහා කාලකන්ණේ ජීවිතයක් නිර්මාණශීලීත්වයක් නෑ ප්‍රගතියක් නෑ දියුණුවක් නෑ ওই වෙන දේ දිහා බලන ඉන්නවා කියන එක. ඉතින් මම ඊයේ වෙලා ගත්තා. කියන්නේ ඇත්තටම ආධුනික යෝගාවචරයට ඒක කරන්න බෑ. ආධුනික යෝගාවචරයට නොකර ඉන්න එක නෙමෙයි කරන්න යමක් තියෙනවා. සීලය රකින්න ඕනේ, සමාධියක් ඇති කරන්න ඕනේ. නමුත් යම් වෙලාවක සීලේ යම් මට්ටමකට ආවට පස්සේ සමාධියෙන් නැත්නම් සතිය සමාධියට එන මට්ටමට ආවට පස්සේ එයාට සිද්ධ වෙනවා ඊට පස්සේ මේකට යන්න අරින්න. මේ වෙන දේ දිහා බලන්නේ වෙන දේ දිහා බලනවා කියන්නේ නිකන් හිටපන් කියන එකයි සිංහලෙන්. වෙන්නදල බලන්න. ඕක තමයි කරන්නම බැරි. ඒ මොකද හේතුව අපිට ආසවට්ටානීය ධර්ම ඇවිල්ලා කුප්පනවා අපිව. කුලප්පු කරනවා අපිව. අවුස්සනවා අපිව. අවුස්සල කියන මොන හරි කරන්නයි කියලා. ඒ කරන හැම දෙයක්ම සංස්කාර කියලා අපි කියනවා. මේ සංස්කාරවල තියෙනවා මේ සම්පජාන සම්පජාන කියලා ಜಾති දෙකක්. සම්පජාන කියලා කියන්නේ මම දැන දැන දැක දැක මම ක්‍රියාවත් වෙනවා කායික වාචික මානසිකව. චේතනාපූර්වකව සචේතනිකව නැත්නම් සසංකාරිකව. අපි යම් වෙලාවක එහෙම නොකරන්න හිතාන හිටියයි කියලා පරියන්කිට ගියාට පස්සේ අපි ඇද්ද ගත්තා ගන්නවා. සද්ද නැතැනකට යනවා මොනවත් කරන්නේ මේ බලාන ඉන්නකොට. ඒත් තියෙනවා අසම්පජානව අර සංසාර ගතියට නැත්නම් උපනිෂ්ඨයේ හැටියට රුචි අරුචික වගේක් රුචි අරුචිකම් වගේක් ක්‍රියාත්මක වෙනවා. ඒකට මම කියන්නත් බෑ නැතුවත් බෑ. ඒක අසංස්කාරිකව සිදු වෙන්නේ වට කියනවා ඇබ්බැහි කියලා. ඇබ්බැහි අහු වෙන්නේ කවදා හරි කාට හරි මොනවත් නොකර වෙන දේ දිහා බලනකොට ඉබේ වෙන දේ තෝරනවා. ඉබේ වෙන දේ තෝරන්නේ ඇබ්බැහියට අනුව. මේක කවදාකවත් කමටාන් වார்த்தාවකට අහු වෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ මේක කියන්න ඕනේ කියලා. මම ආනාපාන සති භාවනා කරනවා නැත්නම් සක්මන් භාවනා කරනවා සද්දගෙනට අරකට ඇහෙනවා මේකත් ඇහෙනවා ඒකත් ඇහෙනවා ඔක්කොම ඉබේ නිකන් හිතුවේ නැදේ. නමුත් මේකේ සමහරකට අපි මනාපයක් තියෙනවා. සමහරකට අපි යනම අමනාපයක් තියෙනවා. අන්නේ මනාපමනාප කියන බෝඩ් දෙක ලේබල් දෙක දාන්නේ කොයි වෙලාවෙ කවුරු කරන එකද කියලා කියන්න බෑ. ඉතින් ඒක නිසා මේක උඟාක් සම්බන්ධ වෙන්නේ අර පළවෙනි ධර්මදේශනාවේ ඒක අතර ගිය වැඩමුළුවේ දවස් 4ක් විතර අපි ඒක කරා. ඒක නිසා මම ඉල්ලා හිටිනවා මේ අයටත් අන්තිම දවසේ ඒකේ වார்த்தාවක් ලැබලා දෙන්නයි කියලා. අපි යමක් නොකර ඉන්න තීන්දුව කරන විනාඩි 5කට හරි 10කට හරි තීඳු කළ බලහන් ඉන්නකොට මේ සිදුවෙන දේ සිදුවෙන හැටියට වාර්තා කරන්න බෑ අපිට. අපි සමහර දේවල් හොඳයි කියනවා, සමහර දේවල් නරකයි කියනවා. සමහර දේවල්ට මංගලයි කියනවා, සමහර දේවල්ට ආමංගලයි කියනවා. සමහර දේ විය යුතුයි කියලා හිතනවා, සමහර දේ විය නොයුතුයි කියලා. ඒ කියන්නේ යටින් යනවා මොකද්ද එකක්. අපි දන්නේම නැතුව අපි හරහා ක්‍රියාත්මක වෙන අසම්පජානව යන සංස්කාර වගයක් යනවා. ඉතින් මේ ටික තමයි මරණ මොහොතෙන් එහාට අපි තල්ලු කරගෙන යන්නේ. ඒකට අපි දැනගෙන හිතුවත් කෙරුවත් නොකරුවත් ඒක යනවා. කොයි වෙලාවක හරි යෝගාවචරය මේ දැන දැන කරන දේ පොඩ්ඩක් ශික්ෂාවේ මාර්ගයෙන් නතර කරලා සීල ශික්ෂාව සමාධි ශික්ෂාවෙන් ඊට පස්සේ මතුවෙන දේවල් වලින් අපිට මනාපමනාප පහළ වෙන හැටි බලන්න බලලා කියන්න පුළුවන් නම් එයාට බොහෝම ලේසි කමටහන සුද්ධ කර දෙන්න. සරුවඥාන්සේ සඳහන් කරනවා චක්කුණා රූපන් දිස්සා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං මහණෙනි මේ කල්පනා කරන්න කවුටරි රූපයක් දකින්න ඇහැට ඇහැට රූපයක් දකින්නකොට යාට ඒ රූපෙත් එක්කම එයාගේ සහජාසයක් තමයි ඒ රූපේ හොඳ නරක නැත්නම් හොඳත් නැහැ නරකත් නැහැ කියලා දකින්න හැම රූපයකටම අපි මේ ඒකේතු කරන කැලලක් තියෙනවා. දැක්කව හොඳයි මංගලයි සුබයි. එතන නද්දකින් ඔබතන් අවමංගලයි. නොදක්කනම් හොඳයි. එහෙම නැත්නම් මේ දෙක අතරමැදි සත්‍යය. අන්න ඒක දකින්නකොටම බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒ කෙනාට නිකමට හරි හිතෙනවා මේ රූපේ දකින්නේ ඉස්සල චිත්තක්ෂණයේ ওই මනාපමනාප තිබුණේ නැහැ. මේ රූපේ දකින්නවත් එක්කම ඊටාම ඒ දැකීම එක්කම සංකතයක් ඇති වෙනවා. සකස් කිරීමක් ඇති වෙනවා. රූපේ දකින්නත් එක්කම මනාපමනාප පහළ වෙනවා. එතකොට යාට කල්පනා කරන්න පුළුවන් මේ පහළ වෙච්ච මනාපමන අපිට සාපේක්ෂව කලින් තිබිච්ච මනාපමන අප පහළ නොවිච්ච හිත දකින්න පුළුවන් වෙන්නේ මනාපමන පහළ වෙච්ච එකට සාපේක්ෂව තමයි. එනිසා මනාපමන පහළුණා කියලා වෛර කරන්නේ නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව කම්ප වෙන්නේ නැතුව එයාට දැක ගන්න පුළුවන් මේ රූපේ දැක්ක දකින්කොට මට ඒක මනාපයි නැත්නම් අමනාපයි නැත්නම් මනාපමනාව தත්ත්වයටපත් වුණා ඊට ඉස්සෙල්ලා හිටියේ මං උපේක්ෂාවක ඒතන් සන්තන් ඒතම් පණීදන් ඇද්දන් උපේක්ඛා කියලා ඒක දකින්න ඉස්සෙල්ලා තිබුණ උපේක්ෂාව මට කොච්චර හිත කරද ඒක අහිමි අකපදයක් නෙවෙයිනේ ඊට ඉස්සෙල්ලා හිටියේ ඒකයි කියලා මේ රූපයක් දැක්ක මනාපේ පහළ වුණා. ඒක ඒ වෙලාවේ රූපේ දැකීම නිසා වෙච්ච එකක ඕනම කෙනෙකුට අල්ලන්න පුළුවන් එකක් කියලා සරුවචන්තේ සඳහන් කරනවා. ඕලාරිකං බොමගොරෝසුයි සංකතං රූපේ දකින්න නැතුව එක වෙන්නේ නැහැ රූපේ දැක්ක නිසා පටිච්ච සමුප්පන්නේක හේතුවක් ඵලයක් ඇතුව සිද්ධ වුනේ. නමුත් ඒකෙන් අරගෙන අනුමාන ඥාණයෙන් බලන්න පුළුවන් නම් ඒක පහළ වෙන්නේ ඉස්සෙල්ලාමයි ළඟ තිබුණ බොහොම විවේක හිතක්. උපේක්ෂා හිතක්. ඒක සාන්තයි ඒක ප්‍රණීතයි. කියනකොට මේ පුද්ගලයා මේ ඇතිවෙච්ච රූපේ දිහා හෝ ඇතිවෙච්ච මනාපමනාප දිහා ගැටෙන්න යන්නෙත් නැහැ බැඳෙන්න යන්නෙත් නැහැ හිතනවා ඊට ඉස්සෙල්ලා තිබුණ හිත ගැන. මේක තමයි බුදුරජාණන් වහන්සේ දෙන පළවෙනිම යෝගාවචර උපදේශනේ. මේක පුරුදු කෙරුවයි කියලා හිතන්න. මේක ඉතින් ඕනේ විස්තරය වශයෙන් දිගට යනවා නම් සද්දයක් ඇහෙනකොටත් ඔහොම කියන්න වෙනවා. ගඳක් රසක් පහසක් හිතට එන හිතවිල්ල. හිතවිල්ල ආපු ගමන් අනේ හිත කෙලෙසුනා කියලා ඒ සාද බඳගෙන අඬන එක නෙවෙයි මේ කතා කරන්නේ. ඒිට ඉස්සෙල්ල මං හිටියේ හොඳ තැනකනේ. අනේ ඒක වෙනවා නම් හොඳයි කියලා කියනකොට මේකත් එක ගැටෙන්න යන්නෙත් නැහැ. මේකත් එක්ක බැඳෙන්න යන්නෙත් නැහැ. මේක හේතුවක් ඇතුව පහළ වුණේ. නමුත් ඊටසල මං හිතපතන කල්පනා කරන්න පුළුවන් නම් මේක අපි යෝගාවචරයට දාන්නේ අපි යෝගාවචරයට මතක් කරනවා මේ විවේකීව ඉන්න උපේක්ෂා වෙන අරමුණක් නිතරම හිතේ තියාගෙන. ඉඳගෙන ඉන්නකොට කොහේ හිත ගියත් නැවත ආනාපානයට ගත්තොත් ඒතං සන්තං ඒතං පනිහිතං යදිදං උපේක්ඛා. නමුත් එහෙම ඉන්න බෑනේ හිතට රූප පේනවා මනෝ රූප. සද්ද ඇහෙනවා, ගඳ එනවා, රස එනවා, පහස එනවා, කල්පනා එනවා. එතකොට එන රූපෙට, සද්දෙට, ගඳට, රසට, පහසට කෙරෙහි පහළ වෙන මනාපමනාප දෙක දක ගන්න පුළුවන් නම්. ඒ කොහෙන් එනවද දන්නේ ඒ පුද්ගලයාට අනිවාර්යයෙන්ම ඒ ඒ ඒ සද්ද ඇහෙනකොට තරහ යනවා. අල්ලපු ගෙදර මනුස්සයට නෑ. එයාටම ආවෙන එක දෙයක්. ඉතින් අපිට වීරකෝ මාත්‍යා කියලා මේ මාත් එක්ක ඒ දවස්වල මේ ගිහි කාලේ පාලි ගන්නවා. ඉන්න ඉස්සෙල්ලා මම මාත පහක් හයක් විතර වගේ උගන්වනවා. ඉතින් මම හරි පොතපත දැනුම තියෙනවා භාවනා ඉච්චර දන්නේ නැහැ. ඒ වුණාට සාමාන්‍ය මට වැඩිය හොඳයි. ඉතින් ඒක දවසක් ඒ මාත්‍යා මෛත්‍රී භාවනා උගන්වනකොට කියනවා අපේ ගෙදර යහපැත්තේ අම්මා හැමදාම මල් පහ පූජා කරලා මෛත්‍රී භාවනා අනේ සීල සත්‍යෝ නිදුක්ඛේ වා නිරෝගී වා සුවපත් වේවා අල්ලපු গিදර පරට්ටි ඇර. සීල සත්‍යෝ නිදුක්ඛේ වා නිරෝගී වා සුවපත් වේවා අල්ලපු গিදර පරට්ටි ඇර. හැමදාම කියනවලු නිත්‍යපතා මෛත්‍රී භාවනා කරනවා අල්ලපු গিදර පරට්ටි ඇර. වෙන කවුරු නිවන් දැක්කත් හොඳුනත් ඒ ගෑණි කෙරේ නම් මෛත්‍රියක් කරන්න බෑ. ඉතින් මේ මහත්තයා ගිහලා කිව්වලු එක හොඳ නෑ අම්මේ කියලා. ඉතින් මහත්තයෝ මම කියනවා නෙවෙයි කියවෙනවා කිව්වා. ආන්නේ වගේ තමයි භාවනා කරනකොට ඇහෙන සමහර සද්ද වලට අපි ඉබේම කැමැති. සමහර සද්ද වලට අපි ඉබේම කැමැති. ඒකට හුඟ දෙනෙක් හිතන මේ කැමැත්තයි අකමැත්තයි සද්දේ තියෙන්නේ කියලා. නෑ ඒක මගේ හැදියාව මත තියෙන්නේ. මම මේ ලෝකේ තේරුම් ගත්ත හැටියට. දැන් මයි ළඟින් එක්කනට මට මනාප රූපේ යමනාප වෙන්න පුළුවන්. මටත් විවේකව ඉන්නකොට වෙනස් වෙන්න පුළුවන්. මේ නිසා මේ දකින්න රූපේ හෝ සද්දේ හෝ ගඳ හෝ රස හෝ පහස වෙනුවට ඒත් එක්ක පහළ වෙන මනාපමනාප දෙක දැක ගන්නා සුළු භාවයේ බුදුරජාණන්සේ අපි කරේ විශ්වාසින් කතා කරලා කියනවා මහන්නේ මතුවෙන මනාපේ. මතුවෙන අමනාපේ. මතුවේ මනාපමනාපේ ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකතයක බොහොම ගොරෝසු දෙයක් නේ. ඒක එතනමනේ පහළ වෙන්නේ සද්දයෙන් ඉස්සලා තිබුණෙත් නැහැ සද්ද ගියාට පස්සෙත් නැහැ. හේතුඵල ධර්මයක්. අන්න ඒක තේරුම් අරගෙන දැන් දන්නවනේ හිත දැන් මනාපමනාවට වැටලා තියෙන එක මන අපේ කොමන ඒ විනුවට Tamanට පුළුවන් නම් ආස්වාස් ප්‍රසාසිත ගන්න. එයා දන්නව කලබල වෙච්ච හිත ගෙනත් යන්න ඕන තැන. එයා දන්නව කලබල වෙලා කාන්තාරේ අසර්මං වෙච්ච හිත ക്ഷേම භූමිය කොතනද කියලා. එයා දන්නවා කෙලස් භූමියට නික්ලේශී භූමිය මොකක්ද කියලා. එයා දන්නවා මලසහිත හිතට නිර්මල තැන මොකද්ද කියලා. ඒ නිසා යෝගාවචරය දන්නවනම් පරියංකේ භාවනා කරන වෙලාවේදී හිත නන්නත්තර වෙන එක වළක්වන්න යන්න බෑ. වැළපුණාට පස්සේ ඉඩක් ආවොත් මම කොතෙන්ද යන්න ඕනේ කියලා. මගේ හිත ගිනත් යන්න ඕනේ තැන දන්නවනම් අසරණ නෑ සතරණයි. අනාථ නෑ සරණයි. ඒ නිසා යෝගාචරයක දන්නේ නැතුව භාවනා කරනවා නම් කොච්චර භාවනා කරත් මුණින්නව කලයකට වතුරක් කිරෝ වගේ. පීල්ලේ යටට කලයක් තැබුවත් නොපිරේ කලේ 60 පැයකින් බැලුවත් ಗುಣමද එක ಗುಣ නෝනින් බැලුවත් උගේ ගතිය වුණාරි මැරුවත් ඒ නිසා සද්ද ඇහෙන එක නෙවෙයි මේ කතා කරන්නේ සද්ද ඇහෙන නිසා සතිය කැඩෙන එකත් නෙවෙයි මේ කතා කරන්නේ සද්ද එනකොට කේන්ති යන එකත් නෙවෙයි මේ කතා කරන්නේ එයාට කියන්න පුළුවන් නම් මම හොඳට භාවනා කරන්න ගියා. ඕන්න එක පාරට මෙහෙම සද්දයක් ආවා. මගේ හිත කැඩුනා. ආයිද හිට පිට ගියා. මට තේරුණා දැන් මම අසරණ තැනක ඉන්නේ කියලා අනාථ තැනක. හැබැයි මට එතකොටම බුදුහාමුදුරගෙන් අහන්න නැතුව සාරිපුත්ත හාමුදුරගෙන් අහන්න නැතුව ධම්මජීව හාමුදුරගෙන් අහන්න නැතුව මට ඉබේම ආපහු හිත ආනපානට ගන්න ඕනේ කියන එක මට වැටහුණයි කියනවා නම් තේරුණා නම් ඔන්න වැඩමුළුව සාර්ථකයි. ඊට පස්සේ යාට කියන්න පුළුවන් නම් ඒ කොච්චර හිත නරක වෙලා මෙුණත් මට ගන්න පුළුවන් වුණා. ගත්තට පස්සේ මට ආශාස වෙන්නේ මෙහෙමයි, ප්‍රසආස වෙන්නේ මෙහෙමයි කියනවනේ. යාට දන්නවා ආපහු ආවට හිත නරක වෙලා නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. හිත නරක වුණා නම් ආනපාන විස්තරයක් කියන්න බෑ. එතකොට බුදුජානන්සේ සඳහන් කරනවා මෙන්න මේක පුරුදු කරනවා ඒසේක පුද්ගලයෙක් කියනවා. එතකොට යාට තේරෙන්න පටන් ගන්නවලු මේ භාවනා වගේ මම මේ භාවනාවට සාපේක්ෂව කතා කරන්නේ මූල කර්මස්ථානේ දාන්න සක්මන් කරනකොට මූල කර්මත්තානේ කියන්නේ මේකයි කියලා දාන්න. කෑම කනකොට හිත තියන්න ඕනේ කොතනද කියලා දාන්න. දත්ම දිනකොට හිත තියන්න ඕනේ කොතනද කියලා දාන්න. වැසිකිලි කැසිකිලි කරනකොට හිත තියන්න දාන්න කෙනෙකුට පේනවා. ඒතියෙද්දි බුද්ධ ශාසනයක් ලැබිලා තියෙද්දිත් කමඨහන් ලැබිලා තියෙද්දිත් තමන් උත්සාහ කරද්දී හිත පිට යනවා. එතකොට අර ඒතියෙද්දිත් අර හිත යන පිට පිළිබඳව හිත පිළිබඳව ලැජ්ජාවක් පහළ වෙනවා. එතකොට යා පිට පිට යාම් පිළිබඳ අට්ටියති හරායති ජගුච්චති කියලා කියනවා. එතන රඳන්නේ යා දන්නවා මට ගැළපෙන්නේ නැහැ. මම මෙච්චර ලස්සන සීලයක් රකින්න කෙනෙක්. මම මෙච්චර භාවනා කරලා මෙච්චර සතිය පවත්වන්න පුරුදු කරලා ඒතර ජම්ම ගතියට හිත ඒකට යනවා නමුත් ඒක අනුමත කරන්නේ නැහැ. අට්ටියතෙන් රඳන්නේ නැහැ. හරායති ඒකට හිරියක් පහළ වෙනවා. ජුකුප් ජුකුප්සති ජුගුප්සාව පහළන මේ හිතේ හැටි මෙච්චර භාවනා කරලා මෙච්චර බනහලා මෙච්චර කරලා තියෙද්දිත් මේ හිත යනවනම් අබුද්ධෝත්පාද කාලෙක ඉන්න ජනයට මොන තරණක්ද ඒ වගේ මම සතිය පිටවන්නේ ඉස්සෙල්ලා මගේ හිත ගැන කුමන කතාද ඒ වගේම සතිය ගැන දැනගත්තට පස්සේ විතරනේ මෙවට ලැජ්ජ වුනේ ඉස්සර මේවා දන්නෙත් නැහනේ කියලා යාට ඒ පහළ වෙන ඒ අට්ඨියති හරායති ජිගුච්ඡති කියන එකට බුදුදහමසේ පාවිච්චි කරලා තියන්නේ අනිච්ඡාන ඉච්ඡති. ඒකට කැමති නැහැ. මෙන්න මේ අනිච්ඡා පදයයි අනිච්ච පදයයි අපේ පොඩ්ඩක් පටලවාගෙන මම ඒකයි කිව්වේ පළවෙනි දවසේම. ඒක මහා ලොකු දෙයක් නෙමෙයි වගේ සමානකමකුත් තියෙනවා. නමුත් තේරවාදී අපේ අටුවාව කොච්චර පටලවා ගන්න ඕනද බලන්න වගේ සියුම් කරුණු මේ පටලවල තියෙන එක ගැන. ඒක පැත්තක දාන්නකෝ. තමන්ට කල්පනා වෙනවද බලන්න මම දැන් මේ පාරේ යන්න ඕනේ මේක තමයි මගේ මූල කර්මස්ථාන ඉඳගෙන ඉනකොට මේක තමයි මූල කර්මස්ථාන මම ඇවිදිනකොට මේක තමයි මම යනකොට එනකොට කනකොට බොනකොට මම ඉන්න ඕන දැන මන් දන්නවා ඊටදී හිත පිට ගියාට පස්සේ නැවත අර තැනට ගෙනත් යන්න පුළුවන් ගතිය වළක්වන්න මේ ලෝකේ මොනම జగතිකයක් නැහැනේ ඊට පිට ගියාට පස්සේ නැවත ගෙනත් යන්න ඕනේ ආනාපානේ නම් ඒක වළක්වන්න පුළුවන් කෙලෙසයක් ලෝකේ නැහැ ඕනම වෙලාවක ගෙනත් යතයි ආය යනවා. ඒක වෙනම කතාවක්. අන්න මේ සටන කරන එක නඩ සීක පුද්ගලයා කියලා කියනවා. එයා දන්නවා හිත පිට යනවා. මම දැකලා තියෙනවා පිට රටේම ගියාම මහත්තුරු බල්ලෝ අරගෙන ඇවිදිනවා. මාත්‍යට හරි ලැජ්ජයි බල්ලෝ ගිහිල්ලා කක්ක ගොඩවල ඉව කරනවා. අද්දිනවලනුවෙන් කොච්චර ඇදට බල්ලගේ බලුක තියනවද ඌ කටියක් දැකපම් පොඩ්ඩක් ඉඹලවත් ආවේ නැත්තම් ඌට ඉසේකක් වගේ. අපේ හිතත් අර බල්ලා වගේ තමයි. කක්ක ටිකක් දැක්කහම ඉඹලා හරි එන්න ඕන. ඊට මහත්ය මොනෝ කරන්නේ? මහත්ය අහක බලන ලණුවෙන් අදිනවා. බල්ලා ඇද්දත් ලණුවේ ලණුව කඩා ගන්න පුළුවන් නම් කොහෙද යන්නේ? මේකනේ කමඨාන් සුද්ධ කරනවායි කියන්නේ. ඊයනේ ඒක කියන්නේ මම කරගන්න තු මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මික අසම්පජාන අස අසම්පජාන මනෝ සංඛාර. මට ඕනේ වුණාට මේ හිත මට ඕන දැන තියෙන්නේ. අන්න ඒකේ මතු කරලා හෙලි කරපු ගමන් හොඳට මතක තියාගන්න. ඒකේ හවුස්ක වෙන්නේ. මේ තමන්ගේ තියෙන කුප්ප ගතිය, තමන්ගේ තියෙන පහත් ගතිය, ම්ලේච්ඡ ගතිය, මෙච්චර ලස්සන සාසනයක් තියෙදි මෙච්චර ලස්සන අරමුණක් තියෙදි මේක පිට යනවා කියන එක අපි දාමු භික්ෂුන් වහන්සේලා තේන භාෂාවෙන් කියන ආපත්‍යක් කියලා. මේ පිරිසුදු පාර්තියදී මගේ හිත ආපත්‍යට ගියා. බුදුසසුනේ ආපති දේශනා කරන ක්‍රම හතරක් කියනවා. සරති විවරති උත්තානි කරෝති දේශේති. ඒ ඒ ආපත්‍ය මතක් කරන්න කියනවා. වසංගන්න එපා. වසංගපු ගමන් මේක බෝ වෙනවා. විවරති හෙලි කරන්නයි කියලා කියනවා. උත්තානි කරද්දි කියලා කියනවා. මම වෙනත මේක වැසංගුවා. මම ආර්යයන් වහන්සේ ළඟ ළඟට ගිහිල්ලා උපසම්පදා භික්ෂුවක් ළඟට ගිහිල්ලා නැත්නම් සත්පුරුෂයන් ළඟට ප්‍රකාශ කරනවා කියලා දේශේති. අර පව එතනම අහෝසි. අර ආපත්‍ය එතනම අහෝසි මේකේ හෙලි කිරීමේදී. ඉතින් හෙලි කරන්න ඉස්සලයට මූල කර්මස්ථානේ දැනගෙන තියෙන්න ඕනේ. පිටිගිය බව දැනගන්න ඕනේ. පිටිගියයි කියලා කනගාටු නොවෙන්න ඕනේ. මේකේ හෙලි කිරීමෙන් මේ පව් සමා කරන්න පුළුවන් බව. මේකට පව් සමා කරනවා කියන්නේ අපේ භාෂාව කියන්නේ අහෝසි කරනවායි කිය. මෙන්න මේක දැනගත්ත දවසක යෝගාචරය නිවන් දැක්කා වගේ තමයි. පව් නොවෙනවා කියලා ඊයිට පස්සේ කියන්නේ. දැන් කියන කොහොමඩක්වත් හිත අසුචේට අදිනවා. හැබැයි මම ඒක වසංගන්න යන්නේ සදාචාරයට මනින්ට යන්නේ නැත්නම් සත්පුරුෂයෙක් ගාට ගිහිල්ලා කියන බෑන මම මේ භාවනා කරද්දී මගේ හිත පිටි ගියා. ගියේ මේකට. මේක නික්ලේශී ආරමුණ. අරක කෙලෙස් ආරමුණ. කෙලෙස් ආරමුණට ගියා. මම මේකම ගියාට පස්සේ මට තේරෙනවා මම ඉන්නේ අනතුරුදායක තැනක. නැත්නම් අගෝචර භූමියක. මට පුළුවන් වුණා පහුවෙන්න. ආවට පස්සේ ස්වාමීන් වහන්සේ මට ආයතර තිබුණු විදිහට මානපانے පෙන්නුණානේ. සක්මණෙත් මට වෙන්න වගේම ඉන්න පුළුවන් වුණානේ කියලා සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන් නම් අන්න බුද්ධ පුත්‍රෙක් කියයි. අන්න බුද්ධ දුහිතෘකාවක් කියයි. අන්න යෝගාවචරෙක් කියතයි. අන්න යෝගාවචරියක් නැත්නම් යෝගිනියක් කියයි. ඌකට පශ්චාත්තාප වෙච්ච කෙනාට කවදාකවත් හදන්න බෑනේ මේක. කවදාවත් බෑ යාට හිත යන්න ඉස්සලා කරප්පන් යනවා. හිත යන්න ඉස්සලා heart attack එනවා. හිත යන්න ඉස්සලා giddiness එනවා. හිත යන්න ඉස්සලා බයයි. අපෝ භාවනා කරන්නේ කොහොමද හිත පිටයයි කියලා. හිත පිට යනවා බුදුහාමුදුරන්ගේ. මං හිතන්නේ ඒක අහන්න කැමති වෙයි කියලා. සර්වචන්සසේ බුදු වුණාට පස්සේ දවස කැලේට වෙලා අපි වචන ගන්න ජොලියේ ඉන්නවා වාඩි වෙලා. වාඩිනකොට නිකමට හිතනලු අනේ මේ රජ්ජුරෝ මේ දුප්පත් මිනිසුකින් අයබදු අය කරන්නේ නැත්තම් ඒ මනසට හම්බ කරපු දෙයින් කොහොමද යැපෙන්න පුළුවන්නේ? දැන් මේ රජ්ජුරුව කරන්නේ මොකද්ද? මේ මිනිසුන්ට ආයබදුවතු කරලා ඉව්ව අරගෙන රජ්ජුරුව කාම්බෝගී වෙනවා. කියනකොටම පිටිපස්සේ එක්කෙනෙක්ගලු මං ඕකනේ කිව්වේ ගිහි ගිය අතරින් දෙපයි කියලා ගිහි ගිය අතරින් තු හිටනම් ඔය වගේ රජ වෙන්න තිබ්බනේ. මාත් එන්න අපි දෙන්න ගිහිල්ලා දැන් උනත් ගමන්නේ යන්ගේ ඔලු. හැරලා බලනකොට කවුද? මාර මස්සිනා. බුදු වුණාට පස්සේ කියන තරම් විලි ලැජ්ජ නැති පරට්ටේකෝගා. අපි ගැන කුමන කතාවක්ද? ඒකනේ බුදුරජාණන් කියන ඔගේ හේලි කරපන්. උඹට නෙවෙයි මටත් වෙලා තියෙනවා. ඔය කමටහන විතරක් නෙවෙයි ඊට වැඩි එහා ගිය මාර්ග ඥාන සහිතව ක්ෂීනාශ්‍රව බල නෙවෙයි ਸਰුවඥ බල සහිත. බුදුරජාණන්සත් ඒක වෙලා තියෙනවා. ඒ නිසා අපි අපේ පරිශදයට එකතු වෙච්චාම අපි කියන්නේ මම ඉඳගත්තාම මම දන්නවා හිතෝ තියන්න ඕන තැන. මට මෙච්චර වෙලා තියන්න පුළුවන්. කොහොමද දන්නේ? ආ මෙන්න මෙන්න ලකුණු. ඊට පස්සේ මගේ හිත පිට ගියා. පිට ගියා කියන්නේ වා. මොකටද පිට ගියේ කියන්නේ? සද්දයකට, වේදනාවට, හිතවිට හරි. පිට ගියාට පස්සේ මට තේරුණා something wrong somewhere. මොකක් කරේ මං ගෝචර භූමියේ නෙමෙයි කියලා. අන්න ඔය තේරිල්ලෙන් තමයි නිවන් මාර්ගේ පෑදෙන්නේ. ඔක ලැජ්ජ වෙන්න කාරණාවක් නෙවෙයි. මට මේ අප්පගේ බූදලේ තියෙනවා. තාත්තගේ ගෝචර භූමියේ තියෙදි මගේ හිත නూరుණු පුරුත්තනට කියලා ඒක දැනගෙන Tamanට විවේකීව ආයතර ගෝචර භූමියට එන්න පුළුවන් නම් ඒත් මදි. ආපු හැටි කියන්නේ ආවට පස්සේ පශ්චාත්තාපෙලා නැති බවට ගෝචර භූමි විස්තර ටික කියන්නේ. කිව්වට පස්සේ තේිනවා පවක් සිද්ධ වෙලා තියෙනවා. ඒකෙත්තටම අහෝසි වෙලා තියෙනවා. ඒසොට අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෝප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදහති. ඉපදෙන්න ඉඩ තියෙන කෙලෙස් වර්ගයකට මායාව දැකලා එයා කෙලෙස් ආර මූල කර්මස්ථානේ නාමයේ කෙලෙස් මකලා ඉල ප්‍රකාශ කරනවා. මේ පුංචි කෙලෙසයක්. මෙන්න මේ වාගේ කෙනෙකුට මේ කාමය කියලා කියන්නේ මේ තරම් පිරිසුදු පාරක යන්න තියෙද්දිත් නාස්ලනුවක් දාගත්ත මීහරකෙක් වගේ අපි පිට ඇදගෙන යන දෙයක්. ඒක අඟුරු වලක් වගේ ගිහිල්ලා අපිට එතනම වද දෙනවා. අපි ඒ තියෙද්දි කාමයේ දරුවන් ප්‍රාර්ථනා කරනවා. අම්මට අප්පට ප්‍රාර්ථනා කරනවා. අපිටත් දියුණුව වශයෙන් ප්‍රාර්ථනා කරනවා. කවදා හරි කාට හරි තේරෙනවා නම් අන්නේ විදිහට කාමේ ප්‍රාර්ථනා කරන එක්කනාට භාවනාව වැටෙන්නේ අඟුරු වලක් වාගේනේ. අපිටත් එහෙම කාලයක් තියලා තියලා තියෙනවා අපේ ජීවිතේ. අපිත් මේ බොහොම ආශාවෙන් මේ ලෝකයා ඉල්ලන ආර්ථික සම්පත් ලැබන්න, දේශපාලන සම්පත් ලැබන්න, සමාජික සම්පත් ලැබන්න මොන තරම් නටලා තියෙන නිසා අපිට කාටවත් කියන්නේ නෑ නෑ මම නම් ඉපදින කාලේ ඉඳලම බොහොම එළ කිරි ටිකට තිබ්බේ කියලා නෑ කාටවත් නෑ. හැම කෙනෙක්ම පරිප්පු කාලා තමයි ඇවිල්ලා තියෙන්නේ මෙතන. බැද ඇදගෙන නාලා තියෙන්නේ. බෙදාගෙන කාලා තියෙන්නේ. දැන් තේරෙනවා නම් එදා බෙදාගෙන කෑවට දැනුත් කනවා. හැබැයි රාත්තල් ගාන දන්නවයි කියලා. මේ භාවනාදි කරන්නේ එකයි. කන කොට කාපන් කිරලා. දැන් රාත්තල් ගාන දන්නවා මගේ හිත යනවායි කියලා. එතකොට යාට තේනවා අංගාර කාසුකුමා කාමා. ඔය කාම ලෝකේ ඉනකොට භාවනා ලෝකේ පේන්නේ අඟුරු වලක් වගේ අප්පෝව කවදා කරන්නද? ඕක මේ කාලේ කොහොමඩක්වත් කරන්න බෑ. ඕක මෛත්‍රී බුදුහාමර එනකම් පොඩ්ඩක් පොඩ්ඩක් පස්සට දාන්න. මේ අප්‍රමාද සාසනේ තියෙන්නේ. හැබැයි ඔක්කොමල බුදු වෙන්න හදනවා. ඔක්කොමල පස්සට දාන්න. ඒකල කියනවා මමත් බෞද්ධෙක් කියලා. මට ඕකට බැන්න බැනිල්ලක් ධම්මික හාමුදුරුවෝ තොපි වාගේ මෙච්චර ආධ්‍යාත්මික ශක්තියක් හම්බෙලක විනාශ කරන ආධ්‍යාත්මයේ සුඛෝපභෝගීත්‍ර දාන පාරිභෝගිකත්‍ර දාන වෙන එකම જાතියක්වත් ලෝකේ නැහැ කියලා. මෙච්චර පහසුකම් තියේදී ඒක ඊගාවාත්මයට දාන. ඊගා බුදුහාමුදුරණ දාන. ඒකල දීර්ඝ සංසාරයකට වාසනාව ලබනවා. ඒ නිසා කාමභෝගයේ ඉන්න එක්කනට භවනා ලෝකේ පේන්නේ අංගාරකාසූපම. ඒ විදිහට මේ කාම ලෝකේ ඉන්න කෙනාට භාවනා ලෝකේ හැටෙන නිසා භාවනා ලෝකේ ඉන්න අයට කාම ලෝකේ දකින්න හැටි ඒ දෙක අතර පුදුම සමානකමක් තියෙනවා. ඉතින් මේ විචිත්තත්වයේ සඳහා මට හිතෙනවා ඔය ඔය උපමාව වෙනුවට තව උපමා ටිකක් දීලා තිනවා බුදුරජාණන් වහන්සේ මේ කාමයේ ආදීනව පෙන්වනවා. අංගාරකාස උපමා කාම. ඒ වගේම බුදුරජාණන් සඳහන් කර තිනවා අට්ටිකංක ලූපමා කාම. ඒ කියන්නේ මේක නිකන් ඇටසැකිල්ලක් වායේ කියලා. සුදු ඇටයක් වගේ. ඒ බල්ලන්න කන්න දෙයක් නැහැ. මේක නිකන් මස්ලියේ නැති ඇට බලුලෙව කන්නේ කියලා. චීනාශ්‍රවෙන් වහන්සේට කාමේ බේන්නේ එහෙමයි. යෝගාවචරයට බේන්නේ මූල කර්මස්ථානයේ සුදු පාම් පෙත්තක් වගේ. මස්ලියේ නැති ඇට බලු ඇටයක් වගේ ලේව කනකොට ආනාපාන දිගට බලානිනකොට දෙකින් කියලා හිතෙනවා. ඒ කිසිම රසයක් නැහැ. කම්මැලි, නීරසයි, ඕකෙන් පුළුවන් ද කෙලස් කපන්න. ඕකෙන් පුළුවන් නිවන් දකින්න කියලා මූල කර්මස්ථානයේ වෙන්නේ මස්ලී නැතියට බලුලෙව කන්නේවා. ඒක ඕනෙම කමඨාන් වார்த்தාවක තියෙනවා මට කියලා දෙන්න මම පෙන්නලා දෙන්න. ඕනෙම කමඨානක මූල කර්මස්ථානේ එපා වෙන හැටි කම්මැලි වෙන හැටි ඒ බුරුමේ පඬිස්සවාංශය කියනවා විපස්සනාව සුදු පාම් පෙත්ත පුළුවන් නම් කාපම් බැන්නම් කාපම්. කිසිම රසයක් නැහැ මේකේ. ඒ වෙනුවට රස හොයන ඵලයන් ආසවට්ටාණීය ධර්ම හතර බලාගෙන ඉන්න බේනකම්. නමුත් ඒ වෙනුවට ඊතං සන්තං ඒතං පණීතං යදිදං උපේක්ඛා කියලා මේ මූල කර්මස්ථානට ප්‍රේම කරනවා කියලා කියන්නේ විවේකයට ප්‍රේම කිරීමක් හුදකලාවට ප්‍රේම කිරීමක් තමන් දන්න දේ තමන් කුප්පණ ගතිය නැති වුණත් ඒ දේත් එක්කම පුළුවන් තරම් ඉඳ ගන්න givisuma නිසා අර බොහෝ කුප්පණ දේවල් බොහෝ ආසවට්ටහණීය දේවල් මෙතෙන්ට එන්න තියෙන ඉඩ ආවස්තික වටෙන් අරසා කළ දෙනවා. ඒ නිසා අපේ හිත පිරලා තිබුණ නැත්තම් මූල කර්මස්ථානේ. අපේ හිත පිරලා තිබුණ නැත්තම් සතියේ. අපේ හිත පිරලා තිබුණ නැත්තම් අප්‍රමාදේ. අනිවාර්යයෙන්ම කෙලෙස්. ඉතින් අපි හිතානේ නෝ නෑ නෑ මේකේ අඩුපාඩුකම් තියෙයි. එහෙම නැත්නම් අපි අර දේ කිරුවොත් හරියයි මේ දේ කිරුවොත් හරියයි කියලා. නමුත් භාවනා කරනකොට තේනවා ඒක අයින් කරගෙන මේ මූල කර්මස්ථානයේ සතියේ විවේකේ අප්‍රමාදේ පවත්නකොට තේරෙනවා මේක අදින ඇදිල්ල ආසවට්ටහණිය ධර්මවලින්. ඒ අනුව බannොට එතකොට ඇති වෙන කෙලෙස් ප්‍රමාණය ගණන් කරන්න පුළුවන්. ඒ වෙනුවට පුළු පුළුවන් ප්‍රමාණය ඊට වැඩිය අද මේ සතියෙන් ඒ වෙලාවේ මගේ හිත තියෙන මෙතනයි කියලා දන්න ගතියෙන් ඒක ප්‍රකාශ කරන ගතියෙන් අපිට කොච්චර චිත්තක්ෂණ ගානක් දවසට කොට දා ගන්න පුළුවන්. ඒ නිසා කාට හරි තියෙනවා නම් මේ ස්වභාවයේ සැකයක් ඒ වගේ කලබල වෙච්ච වෙලාවේ කොහාටද හිත ගන්න ඕනේ කියලා සරල වශයෙන් මතක තියාගන්න ඉරියව්වට හිත ගන්න. හිත කොහේ නන්නතර වුණත් කොහේ ආසවට්ටහණි ධර්ම දිගේ ගියත් කොහෙට ඇදගෙන ගියත් තමයි දන්නවනේ දැන් ඉන්නේ අනතුරුදායක දැනක අගෝචර භූමිය කියලා තමන්ගේ ඉරියව්වට හිත ගන්න ඒකට කියනවා ඕලාරික අත්පටිලාභයේ සාක්කියට ගන්න. තමන්ගේ කය. ඕක තමයි කායන පස්සනාව කියලා කියන්නේ. ඕක තමයි රූප කර්මත්තානේ කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේ manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබුවේ ඕකට අපි. හිත පිට යන එක නලකන්න නෙවෙයි. හිත පිට ගියාම ආපහු මේකට ගන්න පුළුවන් නම් එයාට තේරෙයි දවසක මේකට අපි මේ වර්තමානට හිත ගැනීමට අපි කොච්චර සංසාරේ පුරා ද්වේෂ කරලා තියෙනවද කියලා. මානවයා කියන්නේ හැම වෙලාවෙම වර්තමාන මොහොතට වෛර කරන මිනිස්සෙක් තමන්ගේ ශරීරයට වෛර කරන කෙනෙක් මෙතනට වෛර කරන කෙනෙක් ඒක තමයි පරිේෂණ කරන්න හැම වෙලාවෙම පරිේෂණය කරනවා අනුන් ගැන අතන ගැන වෙන යාම වෙන කෙනෙක් ගැන. කවදාකවත් පරිේෂණ පොතකවත් දැකලා තියනවද මේ තමන් ගැන පරිේෂණය කරන ආර්ය පරිේෂණයේ ඇර. ආර්ය පරිේෂණ එකයි කරන්නේ මම දැන් මෙතන ඉන්න ගැන හොයනවා. මේ ලෝකයේ අද තියෙන කම්පැනි වල අද තියෙන රජල් වලින් 100ට කීයක් පරිේෂණ සඳහා සල්ලි දානවලු. හැම එකක්ම කරන්නේ සතිය කඩන එකනේ. 100ට 100ක්ම සතිය කඩනවා. ඒ වගේ සමේවට කියත හැකි අනාර්ය පරිේෂණ කළා. මොකද හේතුව? ඒගොල්ලෝ ඉන්නේ මිච්ඡා සංකල්පවල. මුළු ලෝකෙම දුවන්නේ සම්මිච්ඡා දිට්ඨියක. එතකොට මිච්ඡා සංකල්පවල ඉන්නේ. නමුත් කවදා හරි Taman තේරුම් අරගත්තොත් මේ මිච්ඡා සංකල්ප වෙනකොට සම්මා සංකප්ප කියලා කියන්නේ නිකම්ම සංකප්ප කාමෙන් වෙන්වයන් විවේක වේයන් හුදකලාවයන් ඒකල මම දැන් මෙතන මොකද වෙන්නේ කියලා බලන්න අර බල් මස්ලේ නැතිවට බල්ලුලියෝ කන්නවගේ හරීම කම්මැලි එපා වෙනවා ඉතින් අහනවා ස්වාමීන් වහන්සේ මේ භාවනා කරනකොට මේ එපා වෙනවට මොකද කරන්න කියලා පොඩ්ඩක් කාමේ පොඩ්ඩක් දෙන්න පොඩ්ඩක් ලුණු ලුණු දෙයි වාගේ ටක් ගන්නකොට හිත යනවා මෙතන කවුරු හරි ඉන්නවද බලන්න භාවනා කරන්න කියලා එපා වීම ආපු නැති කෙනෙක් මේ එපා වීම හරහා නිවන තියෙන කියලා කිව්වහම අපිට තියෙන මේ එපා වීමට ප්‍රේම කරන එකනේ. භාවනා කරනකොට අරමුණේ ඉන්නකොට අනිවාර්යයෙන්ම එපා වීම එනවා. කම්මැලිකම එනවා. නීරසකම එනවා. බය එනවා. ආසරණ ගතිය එනවා. නැගිටිනවා දන්නේ නැති තත්යකට නිකන් ඒවට කියනවා කුප්පණමයි කියලා. ආන්නේ කුප්පණ ගතිය ආවට පස්සේ දැනගත්තොත් මේක මේ නිවනට යන මාර්ගේ නැත්තම් විශේෂයෙන්ම නිබ්බිදාවේ පෙරමග ලකුණක්. මේක මේ ආසවට්ටහනීය ධර්ම නැතුවයි මේ නගලන්නේ. ආසවට්ටහනීය ධර්ම තිබ්බනම් අපිට ගාණක් නෑ අපි බුදුම ආසාවකින් සැලසුම් හදාගෙන પરමාර්ථ තියාගෙන දඟලනවා. ඒක නිසා කාට හරි තේරෙනවා නම් භාවනා කරනකොට විපස්සනාව නියම් මස්ලී නැතියට බලුව බල්ලුලේව කනවා වගේ හරීම කම්මැලි. ඒක නිසා කාටවත් මට හිතෙනවා භාවනා කරන්න එන්න කියලා කියන්න බෑ කියලා. දාවට වැඩක් නැහැ ඒක හරි කරදරයක්. මේ මනුස්සයාට මේ මනුස්සයා ඉන්නේ භාවනාවේදී මේ මස් සහිත ඇට සහිත ලේ සහිත ඇටයක් බලාපොරොත්තු වුණා මෙහෙ දෙන්නේ නැහැ මේ තියෙන නිකන් සුදු පම්පෙත්තක් විතරයි තියෙන පුළුවන් නම් කපන් බැන්නම් කපන් කියලා. නිසා පටලවා ගන්න යන්න එපා. මේකට සෑහෙන පිනක් තියෙනවා. මේ දිනදී ගණ්ඩ මොකද ඒක පෙනුමෙන් තියෙන්නේ මස්ලේ නැතියට බලුලෙව කන්නේ වගේ. බල්ලෙක් බල්ලෙකුට හම්බෙච්ච මස්ලේ නැතියට වගේ. එහෙම නැත්නම් තිනකූපමන් කියලා දරුවචන් සඳහන් කරනවා අපි මේ වගේ රෑක යන වෙලාවේදී පන්දමක් නැතුව ටෝචයක් නැතුව ඉච්චාම අපි පිදුරු ටිකක් අරගෙන ගිනි තියලා අතින් අරගෙන යනවා. යන්න යන්න යන්න යන්න ගින්දර මේක පිච්චෙනකොට අතට කිට් වෙනකොට එයා දන්නවා මේක නැතුව යන්න බෑ. හැබැයි යන්න යන්න ගිනි උල අත පුච්චගෙන පුච්චගෙන ඉදිරියට එනවා. ඉතින් ඒකට මේක දාන්නත් බෑ දැම්මට පස්සේ ආයේ ගිනි අවුල ගන්න විදියකුත් නැහැ. ඒ නිසා කාමයේ අල්ලපු මිනිස්සයා ඊටිපන්දම දෙපැත්තෙන් පත්තු කරගත්ත මිනිස්සයා වගේ පැහැදිලියම නොබෝ කලකින් මොකක් හරි භයානක රෝගයකට අහු වෙනවා. එක්ක පොලිසියට අහු වෙනවා. එක්ක හිරේ වැටෙනවා. ඒතියෙදිත් මේක මෙඩිකල් අල්ලගෙන ඉන්නවනේ. යෝගාවචරයට භාවනා යෝගාවචරයට අරමුණ වෙන්නේ මේ ගිනි උලක් අල්ලගෙන ඉන්නවා. ඉන්නම බෑ. කාමභෝගියාට භාවනාව පෙන්නේ කිරිහුලක් අල්ලගෙන ඉන්නවා වගේ. රහතන් වහන්සේ නමකට කාමයේ පෙන්නේ තිනකූපමං. තනකොළ අහුරක ගින්දර ඇර ගිනි උලක් අපි කියනවා ඒකට මේ හුළු අතු බඳිනවායි කියලා. හුළු අත්තක් අරගෙන යනවා වගේ. මේ වෙනස කවදද සිද්ධ වෙන්නේ? අපි මේ ආසාවෙන් වක්‍රව හෝ කෙලින් කාමයේ පතන එකත් ඊට පස්සේ භාවනා හරියට ගියාට පස්සේ අපිට මේ භාවනාවට මුලට තියාගන්න කමටහන එපා වෙන එක කමටහනේ වෙනසක්වත් දකින්න බෑ කමටහනේ මොනවා වුණත් අපි අතහැරලා දානවා ඒ වෙනුවට මේ එපාකම තියෙද්දිත් මේ කාම කාර්මුණෙම තියාන ඉන්න කිසිම විශ්වවිද්‍යාලයක උපදින තියෙන පාඨමාලාවක් හරි ප්‍රොෆෙසර් කෙනෙක් හරි ඩිපාර්ට්මන්ට් එකක් හරි දැකලා තියෙනවද බලන්න නෑ. ඒව ඔක්කොම හැදිලා තියෙන්නේ ආසවට්ටාණීය ධර්ම වලට. එක්කෙනෙකුවත් නෑ මේ එපා වුණාට කමන්නේ මේ නික්ලේශී තනම නතර වෙන්න. එහෙම නැත්නම් මේ නිර්මල තනම දැකගන්න. එහෙම නැත්නම් මේ ക്ഷേම භූමිය දැනගන්න මොකද්ද? මේ කයේ හිත පවත්නවා කියන එක ලාහට ගෙම්බ එකතු කරනවා වගේ. ලිම්බ දාන්න ඉතල ගෙම්බ පයින්. කූඩැල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ. තියන්න බැරි නෑ ඕන වෙලාවක තිබ්බයි. ඌ පෙරලා යන්නේ තෙතමනේටම තමයි. ඌ පෙරලා යන්නේ අඳුරටම තමයි. ඉතින් මේ වැඩේ කරන මිනිස්සයා හිතන්නේ නැවත නැවතත් කොච්චර හිත පිටිගත් ආය ආනපන ගිනක් තියනවා. කොච්චර හිත පිටිගත් ආය වම දකුණ ගිනක් තියනවා සක්මන් කරනවා. කොච්චර හිත පිටිගත් තමන්ගේ කයේ මෙනෙහි කරගෙන කර මේක අරගෙන යනකොට ඒ කාරණාවෙදී අපිට හිතේද දේශපාලන වාසියක් ලැබෙයි කියලා. අපිට හිතේ ආර්ථික ලාභයක් ලැබෙයි කියලා. අපිට හිතේ සමාජික මට්ටමක් ලැබෙයි කියලා. අන්නේම දේශපාලන ආර්ථික සමාජික අපේක්ෂාවකින් තොරව නැවත නැවතත් නැවත නැවතත් අරමුණ නැත්තම් හිත මේ නික්ලිෂී අරමුණේ ගෙනත් තියෙන මිනිස්සයාට බුදුහාමුදුරෝපව ඈත ඉඳලා සාදු කියනවා. බුදුහාමුදුරෝපව ඈත ඉඳලා සාදු කියනවා. අපි ඒක නොදන්නව නෙවෙයි. මෙතන ඉන්න එක්කෙනෙක්වත්ම දන්නව නෙවෙයි. හැබැයි මේක අර අයෝනිසෝමනස්කාන්ත යෝනිසෝමනස්කාට දාගැනීමේ අපි අතර තාරාතිරම් තියෙනවා. ඊට හැම කෙනෙකුටම හැකියාවක් තියෙනවා, පින තියෙනවා, ඕනකම තියෙනවා. මේ ලෝකේ කවුරු පව් කරත් අපිට අපේ අරමුණ නැති කරන්න අපෙන් කවුරක්වත් නැහැ. අපි අසත් සත්‍යමත් වෙන්න හදනක වළක්වන්න කවුරක්වත් නැහැ. ඒ වෙනුවට දාගන්න ඕනේ කාමභෝගී පුද්ගලයාට භාවනාව පෙන්නේ අට්ටිකංක ලූපමං තියෙන මේ එහෙම නැත්නම් අංගාරකාසූපමං කියලා. අපි අන්න ඒක කරන කට්ටිය කියලා Taman දැනගන්න ඕනේ. හරි ගිය දවසට කවදා හෝ ක්ෂීණාශ්‍ර වෙච්ච දවසක තේරෙවි අපි මේ කරගෙන තියෙන වීර ක්‍රියාව නිසා අපිට ආයෙත් මේ හෝතෝ දමලේ දාන්න ඕන කමක් නැහැ. කාමයට ගිහිල්ලා වක්‍රව හෝ ඍජුව සම්බන්ධ වෙන්න ඕන කමක් නැහැ. හැබැයි එකක් මතක තියාගන්න. කවුරු හරි කාමයට වක්‍රව හෝ ඍජුව සම්බන්ධ වෙනවා මේ මාස පහත් කළ සලකන්න යන්නත් එපා. ඒක අනවශ්‍ය ප්‍රශ්නයක්. ලෝකේ තියෙන ඒකට. Tamanda තියෙන්නේ මම පරිස්සම් කියලා ෂේප් වෙනවා මිසක්කා. මේ ඔක්කොම නිවන් දක්කන්න ඕනේ. අපේ පවුලේ ඔක්කොම සිල් රකින්න ඕනේ. අපි බලු ඔක්කොම සමාධි ශික්ෂාව කරන්න ප්‍රඥා. ඒකෝට ධර්මයට අගෞරවයක් වෙන. එහෙම කරන්න බෑ. Tamanට තේරෙනවා නම් ඉස්සර මම මෙච්චර ආශාවෙන් රැකපු දේ දැන් මට ජුගුප්සාජනකයි. මම ඒ වෙනුවට මේ නික්ලේශී අරමුණක් ඇසුරු කරනවායි කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා කාමය ආර්යයන් වහන්සේ නමකට පේන්නේ සර්ප හිසක් වගේ. සර්ප හිසට ඇඟිල්ලක් දැම්මොත් ආය කතා කරන දෙයක් නැහැ හලාහල විස. එහෙව් කාමිනේ අපි මේ උපද්ද අවුරුදු 6 ඉඳලා 26 වෙනකන් ඉස්කෝලේ ගිහිල්ලා කරනවා. 26 ඉඳලා 55 වෙනකන් හම්බ කරලා කරනවා. එහෙම නැත්නම් කියන අපරාධ ජීවිතේ නැති වුණා ඉතින් මේ හම්බ කරන්නේ මොකද්ද මේ සර්ප හිස තමයි. කවදා හෝ කයේදී හෝ වෙච්චා විද්‍යාවේදී හෝ 55ේදී හෝ වේවා විපස්සනාව තේරුණාන් තේරෙවි. අනේ අම්මේ බෙදාගෙන කාලා තියෙන කෑමනක රඟ. හැබැයි සාන්තියට තනක් තියෙනවා. විවේකයට තනක් තියෙනවා. කොච්චර වරද්දලා තිබ්බ සතිමත් වෙන්න පුළුවන්. කොච්චර වැරදිලා තිබුණත් සතිමත් වෙන්න පුළුවන්. අපි මම ගියා මේ මේ ළඟදිත් මට ඒ කතාව මතක් වුණා. වැලිගඩ හිර ගෙදරට එතන හිටියා 114ක් දොගද ඔක්කොම මිනි මරණ දඬුවම යොමු වෙච්ච අය. හැබැයි මූණු ටික නම් ඕගොල්ලන්ට වැඩිය හරිම ලස්සනයි. දැන් මට පේනවා මූණු ඔක්කොම නිකන් හෙන ගහච්ච සෝම් පිට්ටනිය වගේ. මේක ඇහෙනකොට අම්මා කළු වෙලා තියෙන මූණ අරුන්ගේ නෑ. බුද්ධුම සතුටක හිටියේ. කොච්චරද කියනවනම් මේ සුදු ඇඳගෙන ඉන්නේ එතන නිලධාරියා කවුද? ඊරකාරය කවුද කියලා අඳුරන්න බෑ. මම මහත්තයට කතා කරලා කියනවා කිව්වා එතන නිලධාරියෙකුට තලුවා නෑ නෑ ඒ අපි පත් කරපු එකෙක් ඒ හෝ මිනිමරු ඊරකරුවන්ගේ නායකයෙක් කියලා. පුදුම සන්තෝෂෙන් ඉන්නේ. පුදුම පිරිච්ච ගතියක ඉන්නේ. සන්තෝෂෙට කියනවනම් කියන්නේ අපේ දායකයෙකුත් හිටියා. ඌ එතන අභිධර්ම පන්තියක් කරනවා. සංචාසවල දවසේ දාන දෙන්නේ මම තමයි. මම දැන් මේ දවස්වල මේ ඒක වැත්තක තියමුකෝ. ඉතින් ඒ කට්ටියට අපි ඒකට භාවනා කරලා තිබුණා. මම ගියාට පස්සේ අපි පස්සේ දෙනෙක් විතර ගියා. ඉතින් දැන් ඒ හිරගෙද ඇතුළට යන්න ගියාම ඉතින් දෙන ගිනියට දෙන්නෙත් නැහනේ. දැහැනේ වැරද්දක් කරන්න තු හිරේ යන්න අමාරුයි. ඔය මං ගියාට. මම හිතේ හතර දෙනෙක් විතර ගියා. ඊළ සක්මන් කෙරෙව්වා. ඒ සක්මන් කරන්න ගියාම පොඩි ඉඩක් තියෙන්නේ. ඒ පොඩි ඉඩේ සක්මන් කරලා ඊට පස්සේ පැයක ධර්ම සාකච්ඡාවක් තිබ්බා. ඉතින් ඒක ඇහුව ප්‍රශ්න වගේක් ඒ මයි ළඟ මයි රෙකෝඩ් එක ඇති අහලා බලන්න ඒ මිනිසුගේ කිසිම අඩුපාඩුවක් නැහැ මේ මිනිස්සු හිර ගෙදරක ඉන්නවද මරණ දඬුවම වල මොකක්වත් නැහැ පොඩ්ඩ හොඳ එක විදිහට කියනවා ඕගොල්ලන්ට වැඩිය හුඟක් හොඳයි ඒක නම් ප්‍රශ්න ටික අහනකොට ඕනම කෙනෙකුට තේරෙනවා එක මිනිස්සෙක් කතා කරා කතා කළේ දැන් ප්‍රශ්න අහන මැද ඉවර වෙන්න කිට්ටු වෙලා. ඒ මනුස්සයා කියනවා අනේ සාංශ මට මේක නොකිය බෑ මම මේ කියන්න හදන්නේ දැන් ඔබ වහන්සේ ඇවිල්ලා අපිට බණට කියනවලු ඔය සිල් නැතුණත් කමන්නේ පව් කළ තිබුණත් කමන්නේ භාවනා කරපල්ලා කරන්න පුළුවන් කියලා මං කවදාවත් විශ්වාස කරේ නෑ සාංශි අපි මේ මිනිහෙක් මරලා නඩුවකින් පෙරදිලා අපිට මරණ දඬු යොමු වෙලා ඉන්නේ ඉතින් අපි දන්නව මොන භාවනාවක්ද අපට අපිට මේ මේ දානයක් දෙන්න බෑ අපිට සීලයක් රකින්න බෑ බණක් භාවනා කරන්න බෑ නිසා අපි නිකන් කොණ්ඩම් වෙච්ච જાතියක් නේ ඒත් ඔබ වහන්සේලා භාවනා කරනවා ඔබ වහන්සේ නම් එහෙම කියව බණක් මං අහලා නැහැ. ඒ වුණාට ස්වාමීන් වහන්සේ අද ඉස්සල්ලාම වතාවට සක්මන් කරනකොට පියවර හතරක් එක දිග්ගටම මට හොඳට මතකලු මේ වම මේ දකුණ මේ වම මේ දකුණ ඊගා පස්වෙනි පියවර උස්සනකොට මට ඇඬුම් ආවා ස්වාමීන් වහන්සේ මේකනම් සතිය මටත් පුළුවන් මට හිතුණා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට කියන්න. ওই වහන්සේ කියන කතාව ඇත්තයිනේ. කොච්චර අපරාධ කරලා තිබ්බත් කොච්චර මිනිමරු නැත්නම් මරණදඬ නියම කරලා තිබ්බත් කාරණාව තේරුම් ගත්තොත් පියවර දෙක තුනක් එක දිගට සතිය පවත්වනකොට යාට ගැම්මක් එනවා ඊගාව පියවරත් මට අරස කරන්න පුළුවන් කියලා. එතකොට ඒක නොකියම බැරිලු. කියන්නම හිතෙනවායි කියලා. එහෙම නැත්නම් අපි මේ මිනිමරුව මිනිමරුන් චෝදනාපු කට්ටිය කියලා කොන් කරපු කට්ටියක්. මම මේ සතියේ තියෙන manussකම නැත්නම් අඟුලිමාලට ওই කතාව කියලා දෙන්න පුළුවන් වෙයි කියලා හිතන බුදුරජාණන්සට 999 දැන දැන කපුවා. ගණන් කරන්නේ නැතුව ප්‍රදේශයක් කපලා තියෙනවා. කොච්චරද කියලා දන්නේ නැහැ. මොකද්ද බුදුහාමර කිව්වේ? ඕම් පුතේ මන් නතර නොබර පුළුවන් නතර යන් කිව්වා. උඹට මත වාඩ් වෙන්න කමටහන් දෙන්න හදන පන්තිල් ගන්න වර්ත් කඩේල්ල වඳින්න තුන් සැරයක් ඕවා කිය කියන්න පුළුවන් අඟුලි මාත් එක බුදුහාමුදුරන් දැන් අපි හිම කියන කමට හඳෙන්නේ ඉස්සෙල්ලා ඔක්කොම සිල් සමාදන් කරලා පන්තිල් සමාදන් කරලා වත් කඩේල වන්දලා ලෑස්තිල පටන් ගන්න අද දෙන්නේ හෙට දෙන්නම් ඌව කරන්න බෑනේ. කාරණාව නම් තේරුම් ගන්න ඕනේ. මේ අයෝනිසෝ මනසකාරය යෝනිසෝ මනසකාරය බාපත් වෙන්න කාලයක් ගන්නෑ අකාලිකයි. ඒක කාලයක් ගන්නයි කාලයක් ගන්නවයි කියලා හිතන්නේ අපි අපි තියෙන කෙලෙස් වලට වාසියට. ඒක අපිට උගන්නපු බොරුවක්. මම මේ පුංචි කරන්න හදනවා නෙවෙයි. මේ සද්ධර්මයේ හෝ ගැඹුරු පුංචි කරන්න හදනවා කියන එක නෙවෙයි තියෙන්නේ. අපිට ඕනෙම සද්දයක් ඇහිලා හිත නරක වෙච්ච වෙලාවේ ආනපානෙ හිත ගන්න පුළුවන් කියන එකයි මම මේ කියන්නේ. ඕනෙම හිත පිට ගිය වෙලාවක මම විදිමින් ඉන්නේ මගේ වම දකුණට හිත ගන්න පුළුවන්. ඕනෙම වෙලාවක අපිට අපිට සීල සත්ව නිදුක්කතා නිරෝගීත්ව සෝපත්ත්ව අල්ලපු විතර පරට්ටි ඇර කියන වෙලාවෙදී සතිමත් වෙන්න පුළුවන්. මෙතන එක්කෙනෙක්වත් නැහැ. එහෙම මේ බැඳිච්ච ඇබ්බැහි නැති කවුරක්වත්. ඒ ඇබ්බැහිය යද්දී ඒ ඇබ්බැහිය ඇදලා යද්දී තමයි සත්‍යමත් වෙන්න පුළුවන්. සත්‍ය කියන්නේ කුණු හේදිල්ලක් නෙමෙයි. මෙච්චරක් කුණු කියලා පෙන්වන එක. මේක වෙන්න මේ සතිය මේ ආශ්චර්ය ධර්ම වෙන්න පළවෙනි චිත්තක්ෂණේ වෙන්නේ නැහැ. සතියෙම විවේක වෙන්න ඕන. ඒක ගැම්ම කණ්ඩ ඕනේ. චිත්තක්ෂණ 3 4 5 6 සති වීදියක් තුවන්න ඕනේ. වීදියක් තිනකොට පේනවා අපි ওই හිතාන ඉන්න අපේ තියෙන හීනමාන ලක්ෂණ එකක්වත් සතිය මායින් කරන්නේ අපි ওই හිතාගෙන මහා මානගතිය මායින් කරන්නේත් නැහැ. සතිය මායින් කරන්නේ manussකමට විතරයි. ඒක නිසා අපි ඉදිරියට යුතුයකම් ඉෂ්ට කරන්න තියෙනවා, අරක කරන්න තියෙනවා, මේක කරන්න තියෙනවා තමයි. ඒව නිකමට දාන්න ආසවට්ටානිය කියලා නම දාන්න. මේ ආශ්‍රව වැඩෙන තැන නොකර බෑනේ. අපි රජපෞල් වල නෙවෙයි අපි කණ්ඩ හම්බ කරන්න ඕනේ, ඇඳුම් හම්බ කරන්න ඕනේ කියලා. ඒකට කමන්නේ. හැබැයි ඔක සුඛෝපභෝගීත්වයේ සඳහායකට ගිහිල්ලා කඹරන කැඹිරිල්ල. පවුනේ අපරාධනේ ප්‍රයෝජනේ සලකලා කැම ටිකක් කන්න. ප්‍රයෝජනේ සලකලා විලිවහ ගන්න. ප්‍රයෝජනේ සලකලා සීනාසනය පාවිච්චි කරන්න. නමුත් ඊටු ටික මේ විවේක නින්නම් විවේක පෝනම් විවේක පබ්බහරම් කියලා කරන්න කවුරු හරි කියලා දෙකන් ඉන්නවද මේ ආණ්ඩුවෙන් අපිට ඇවිල්ලිවලා භාවනා කරවයි කියලා හිතනවා. Taman ඒක තීරුම් ගන්න හොඳට කල්පනා කරන කිසිම බාධාවක් නැහැ. තියෙනවා නම් බාධා දෙකයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි. මේ ආසවට්ටානීය ධර්ම වෙනුවට අනාසවට්ටානීය ධර්ම නැත්නම් චීනාශ්‍රව බල ඇති කරන පැත්තට හැරෙන්න දෙකයි කොක්කට හිටලා තියෙන්නේ අනේ අපිට බෑ අපි ත්‍රිපිටකය ඉගෙන ගන්න අපි පැවිදි වෙලා නැහැ අපි උපසම්පදා වෙලා නැහැ අපිට සීලෙ මදි අරකයි මේකයි කියලා අපි මොනවදෝ නීති ටිකක් දාගෙන තියෙනවා නමුත් බුදුරජාන් වහන්සේ හෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් සතිය කද්දාකත් ඒ වගේ දෙයක් කියලා නැහැ කරලා බලන්න කරලා බලුවට පස්සේ තමයි තේරෙයි අද අපි විවේකක තැන්සි තැනක ඉන්නවනම් ඒකට 100 100ක් තමයි වා කියන්නේ. ඒකට කවුරුවක්වත් අපිට වද දෙන්න කෙනෙක් ඇත්තේ නැහැ. අපි මේ තියෙන මේ කුලයා කෙරෙහි ඇති ආසාව, ගණයා කෙරෙහි ඇති ආසාව නිසා අපි බෙදාගෙන කනවා, ඇදගෙන නානවා. ඒ කොච්චර දැනට වරද්දාගෙන තිබුණත් දැන් පටන් ගත්තොත් සතිය තේරුම් ගන්න සතියට අනුයාත වෙන විදිහට අපිට ඒක හැදිලා එන්න ඒකකරන අවුරුදු 7ක් හෝ 6ක් හෝ 5ක් හරි වෙන්න පුළුවන්. නමුත් මේ වැඩමුළුවකදී අපිට මේ අයෝනිසමනස්කාර යෝනිසමනස්කාරට දාගන්න පුළුවන් කියන විශ්වාසය ඇති වුණා නම් ඒ විශ්වාසය ඇතිවීමට ඔය ඥාන පිරින්කම් බලපාන්නේ. පැවිදි උපවිදි බලපාන්නේ, වයස බලපාන්නේ. මේක මනසට ආර්ධන කරන දෙයක්. ඒ නිසා නිතරම බලන්න සතිය එනකොට හුදකලාව සහ විවේකය ලැබෙනවා. විවේකයේ සහ හුදකලාව වෙනකොට සතිය ලැබෙනවා. මෙන්න මේකට අනුග්‍රහ කරන එක මේකට මේ අනුග්‍රහ කරනවා වෙනකොට එක එක කර්මාන්තවල ව්‍යාපෘත වෙලා කතාවට ව්‍යාපෘත වෙලා කුසීත වෙලා නිදා ගන්න නැතුව අන්නේ හුදකලා වෙනකොට විවේකය විවේකේ එනකොට මේක සතිය කියලා මෙන්න මේ සම්බන්ධතාවය බලන්න පටන් අරගත්තොත් කිසිම කෙනෙකුගේ කිසිම බාහිර උදව්වක් ආධාරයක් නැතුව Tamanda අදට වැඩිය හෙට වෙනකොට ක්ෂීනාශ්‍රව බල නැති වුණත් ක්ෂීනාශ්‍රවනාංශිකේ තියෙන මේ ගති විවේකයට කැමැති ගතිය, හුදකලාවට කැමැති ගතිය, සතියට කැමැති ගතිය ඉදිරියට ගියොත් සතිය Tamanට ඕන සියලුම කෘත්‍ය සම්පාදනය කරලා දෙනවා කාලානුරූපව. ඒ නිසා නිතරම බලන්න පරියන්කේ වේවා ධක්මනේ වේවා ඉදිරියට වැඩවල වේවා මෙහෙන් ගියාට පස්සේ gederදී හෝ වේවා තමයි මේ සතියට අනුග්‍රහ කරනවා නම් ඒක හුදකලාවට අනුග්‍රහ කිරීම තා විවේකයට අනුග්‍රහ කිරීම සම්පාත වෙනවා. ඒ සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.